ඉතින් අදත් අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් තියෙනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා අධ්‍යක්ීම් සම්බන්ධයෙන් ප්‍රශ්න තුනකුත් සාමාන්‍ය භාවනා සම්බන්ධව ප්‍රශ්නයකුත් තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙම සෙනසුනට පැමිණි පළමුවන වාරයයි. මීට පෙර වෙනත් නේවාසික විදර්ශනා භාවනා පුහුණු වීම කරන ලදී. එහෙත් මෙම භාවනා මධ්‍යස්ථානයේ තුලදී කරන ලද පුහුණුවෙන් පසු එනම් පාරයන්කේ සහ සක්මන් භාවනා තුලින් සතිමත් බව හා චිත්ත ඒකාග්‍රතාවය ඊටමත් හොඳින් දියුණු කර ඇති බව මට වැටහුණි. පර්යංකයේදී හුස්ම රැල්ල දෙස බලා සිටින විට ටික වේලාවකින් සියුම් බවටපත් වේ. ඒ තුල ටික වේලාවක් සිටිමි. ඊළඟ ඊළඟට සිත තුලින් ධාතු මනසිකාරය වඩමි. නොබෝ වේලාවකින් සිත සමාධිගත වන බවක් දැනේ. මේ තුල විනාඩි 45ක් පමණ සිටීමේදී නිින්දෙන් අවදි වුණා වූ ආසේ දැනේ. ඇස් දෙක හැර බලන විට දැනේ. මේ தත්ත්වය දිගටම පවතී. විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ විටින් විට මේ දෙය සිදුවේ. මින් ඉදිරියට යාමට බලවත් වීරයක් අවශ්‍ය බව වැටහි. වර්තමානයේ තුල සතිමත්ව සිටීමේදී මේ දෙය සිදුවේ. නමුත් මින් ඉදිරියට යාමක් සිදුවීමට වීර්ය ඉන්ද්‍රිය දියුණු කරගත යුත්තේ කෙසේද යන්නට ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. ශරීරයේ චිත්ත ස්වභාවය තුල සංස්කාර යන්නේ ඇතිවීම හා නැතිවීම හොඳින් දැනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ම් කාගෙද කියලා දැනගන්න පුළුවන්ද මට? හොඳයි තෙරුවන් සරණයි. මීට කලින් දවසක අපි කතා කළා නේද? කතා කළා ස්වාමීන් වහන්සේ. එතකොට මොකද්ද අපි කතා කළේ මට චුට්ටක් මතක් කරලා දෙන්න. තවදුරටත් කරගෙන යන්න කියලා තමයි ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්නේ. ආනාපාන සතිය කරගෙන හිටියේ නේද? හරි. එතෙන්දී කතා වුණේ අපි يعني හිත එකඟ වෙනවා ඊට පස්සේ තවදුරටත් ඒ සමාධි මට්ටම හදාගන්න කියන එකද කිව්වේ? එහේ. දැන් දැන් ওই සමාධි මට්ටම يعني සාමාන්‍යයෙන් වාඩි වෙලා විනාඩි 30ක් විතර වගේ ඇතුළත ගන්න පුළුවන්ද? එහේ 45ක් පැයක් විතර වගේ වුණත් පුළුවන්. නෑ මං අහන්නේ ඒ සමාධි මට්ටමට එන්න කොච්චර ඉතලා යනවද? විනාඩි 20ක් වගේ ඇතුළත එනවා. හරි. ඊට පස්සේ ආවට පස්සේ தත්ත්වේ පවත් ගන්න පුළුවන්. ඒ. හරි. සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී ධාතු මනසිකාරය හොඳට මේ දැනෙනවා අනිත් එක සතිය සතිමත් බව දියුණු වුණා කියලා මට හොඳට තේරෙනවා වෙනදට වඩා. හරි. ඒ කියන්නේ හිත බාහිර අරමුණු වල රැඳිලා ඉන්න කාලය අඩුද? අඩුයි. හරි. එතකොට ඒ කියන්නේ තාම මෙනෙහි කිරීමක් කරනවද? සක්මනේදී සක්මනේදී මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා. කියන්නේ ලොකු දේවල් මෙනෙහි කරන්නේ ධාතු මනසිකාරයේ ධාතුන්ගේ ස්වභාවය අර කියන්නේ රළු බව. එතකොට ඒත් එක්කම හිතට දැනෙන දේවල්, ඒ වගේ දේවල් කරගෙන යනවා. දැනෙනවා. ඒ කියන්නේ ඒ ටික දැන් දැනීමක් පමණක් වශයෙන් තියාගන්න. ඒ කියන්නේ දැන් විවිධාකාර දේවල් දැනෙනවා. අපි බොහොම සංසුන්ව ඒ ගැන දැනුවත් වෙනවා. හිත තව තව සංසෙන්දෙන්න දෙන්න. හිත දැන් සම්පූර්ණයෙන්ම හොඳට විවිධාකාර තද ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා. ඔය වගේ විවිධාකාර දේවල් දැනෙනවා. අපි බොහොම නිහඬ මනසකින් මේ හැම දෙයක්ම බොහොම කියන්නේ සාවධානව බලාගෙන යනවා. ඒවට මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් විමසිල්ලෙන් බලාගෙන යනවා. එහෙනම් ඇවිල්ලා වාඩුණාට පස්සේ ආනාපාන සතියේ අර සමාධිය ඔහේ ඉන්නව හැර හින් එහාට මොකක්වත් කායික වශයෙන් අරමුණු දැන් අර මෙතන මොකද සංස්කාර ස්වභාවයක් චිත්ත මොකද චිත්ත සංකාර දුන්න මොකද මේ තියෙන්නේ එහෙම ඉන්නකොට මේ කියන්නේ ධාතු මනසකාරයේ වැඩ මොකද වේදනාවක් අර එහෙම හෙන්නේ නැහැ හරි ඊට පස්සේ ඒකාග්‍ර කියන්නේ හිත එක කියන්නේ ශරීරයෙන් වෙන් කරලා වගේ සිත එක තැනකට ගන්නවා වගේ දෙයක් කෙරෙනවා. හරි. එතකොට මේ ටිකක් වෙලා යනකොට මොකුත්ම මතක නැතුව හිත සමාධිගත වෙනවා. හරි. තවත් දෙයක් සිද්ධ වෙනවා. දැන් හුඟක් වෙලාවට ගොඩක් වෙලා එහෙම පැය භාගයක් වගේ ඉන්නකොට මේ නිින්ද යන්න කියන්නේ අපි නිින්දකට ආසයිනේ දැන් නිින්ද යන්න ආසාවකින් වගේ නිින්ද යන්න වගේ එනවා. හරි. ඒකද දැන් ඒක දිහා නිින්ද යන්න නෙමෙයි. හරි. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ වුණාට නිින්ද යන්නේ නැහැ. හරි. එතකොට ටිකක් නොසන්සුන් වෙනවා. එන්නේ ඒ වගේ තත්යකට එන නින්ද යන බලාපොරොත්තු ඉඳ හිටියේ නෑ ස්වාමීන් වහන්සේ නින්ද යන්න නෙවෙයි නිකන් අර <laughs> සමාධි මට්ටමේ ඒ විදිහේ දෙයක් දැනෙනවා සමාධි මට්ටමේදී ඔව් සමාධි මට්ටමේදී නින්ද යන්න එනවා වගේ දැනෙනවද එහෙමද එන්න يعني ඒ උදාහරණයක් කිව්වේ නින්ද යන එක කියන්නේ එතකොට ඒ එන වගේ දෙයක් සමාධියේදී දැනෙනවා නිකන් අමෝතු සිසිලසක් වගේ නිකන් සතුටක් වැනි දෙයක් දැනෙනවා නමුත් එතෙන් යන්න බෑ හරි හරි හොඳයි يعني සමාධිය හරහා ගිහිල්ලා උතනදී ගන්න පුළුවන් يعني ඔය පීතිපටි සංවේදී අසසි සාමිති සික්කති සුඛපටි සංවේදී අසසි සාමිති සික්කති චිත්ත සංඛාරපටි සංවේදී අසසි සාමිති සික්කති කියලා බුදුහාඳුරෝ ඒ කියන්නේ වේදනානුපස්සනාවක් කොහොමද ආනාපාන සතිය හරහා වඩාගන්නේ කියලා විස්තර කරලා තියෙනවා. ඒක ටිකක් හැබැයි සූක්ෂමයි. දැන් මෑනියන්ට ওই தත්ත්වේ පොඩ්ඩක් يعني ආනාපාන සතිය හරහාම යනකොට ආනාපාන සතියෙන් හිත සමාධි වෙනවා. සමාධි වුණාට පස්සේ ඒ කියන්නේ දැන් හොඳට හිත තැම්පත් වුණා. තැම්පත් වුණාට පස්සේ නිකන් බොහොම ප්‍රීති ස්වභාවයක් මතුවෙනවා. මතුවෙනවා. මත් ඒක දැනනවද දැන්? ප්‍රීති ස්වභාවයක් එනවා. හා. ඒක ඉදිරියට යන්නේ නැහැ. ඊට ඉන් එහාට දෙයක් නෑ එහෙම ඉදිරියට යන්න නෙමෙයි දැන් අපිට ඕනේ ඒ ප්‍රීති ස්වභාවය පාවිච්චි කරන්න පුළුවන් විපස්සනාව සඳහා ප්‍රීතියක් කියන්නේ මොකද්ද ප්‍රීතිය කියන්නේ නිකන් අර වගේ ආලෝකයකුත් එක්ක නිකන් මේ මම අර ඉස්සලා කිව්වා වගේ නිදාගෙන ඉන්නකොට යන සතුටක් තියෙනවනේ. ඒ විදිහේ දෙයක් දැනෙනවා. නමුත් ඒ සතුට සම්පූර්ණයෙන් විඳගන්න බෑ වගේ. කියන්නේ අවස්ථාව නැතුව යනවා වගේ දැනෙනවා. කමක් නැහැ. ඒ අපිට මෙහෙම පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. ওই ප්‍රීති ස්වභාවය එනවා. හැබැයි දැන් ඕක ඕක බලාපොරොත්තු වෙනවා වෙනුවට දැන් ප්‍රීති ස්වභාවයක් ආපු බව දැනගත්තට පස්සේ ප්‍රීතියෙන් අයින් වෙලා ප්‍රීති දිහා බලන්න පුළුවන්ද මින් අනුන්ගේ දෙයක් වගේ බලනවා වගේ? අනුන්ගේ දෙයක් වගේ තමයි බලන්නේ. එහෙම බලාගෙන ඉන්නකොට නිකන් අර ඊට පස්සේ නිකන් හිත සමාධිගත වෙලා මං ඉන්න තැන, ඒ කියන්නේ ශරීරේ නොදැනී යනවා. හරි. එතකොට එහෙම හුඟක් වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ එකපාරට වගේ හැරෙනවා. හරි. එතකොට මොකක් හරි හිතට වෙන වෙන රූප සංඥා හැරෙම එනවද? එන්නේ නැහැ. එන්නේ නැහැ. හොඳයි. එතකොට වේදනාවන් ඔක්කොම සමනය වෙනවා. සමනය වෙනවා. ඒ පොඩි පොඩි රූප ස්වභාවයෙන් යන කෙනෙක්ගෙන් දුවවිලි වගේ පොඩි පොඩි නිකන් ආලෝක ලොකු දේවල් එන්නේ නැහැ. මේ නිකන් ආලෝකයක් ආලෝක ධාරා වගේ සාමාන්‍ය තත්ත්වෙන් වගේ නිකන් එනවා කියලා දැනෙනවා. හොඳයි. ඊට පස්සේ ඔය වෙලාවේදී හිත දිහා බලන්න පුළුවන්ද? පුළුවන්. හිතේ මොකද මොනවද තියෙන්නේ? හිත හිතේ මං කල්පනා කරන මේ හිතක් නේද තියෙන්නේ හිතක් හිතක් දැන් මේකට දැන් මොකද වෙන්නේ කියලා මම බලාගෙන ඉන්නවා සමහරවිට එහෙමම තියෙනවා සමහර වෙලාවට මේ කියන්නේ සිතුවිලි එන ගතියකුත් තියෙනවා. ක්‍රිසිරියන ගතියුත් තියෙනවා. හොඳයි. එහෙමනම් අපි පොඩ්ඩක් ඒ පැත්තෙන් උත්සාහ කරලා බලමු. මොකද ආනාපාන සතිය හරහාමත් යන්න පුළුවන්. දැන් අපි කෙලින්ම ඕක ඔය සමාධිය පාදක කරගෙන කයට දාලා ධාතු මනසිකාරයට හැරෙන්නත් පුළුවන්. ඒක තමයි ලේසි ක්‍රමය. ඒ කියන්නේ එතෙන්දී රළු පැත්තකින් ඉස්සලා අල්ල ගන්න පුළුවන්. පසනාවට බැහැ ගන්න පුළුවන්. ඕනනම් ඒක උත්සාහ කරලා බලන්නත් පුළුවන්. ඒක තමයි ලේසි ක්‍රමය. කියන්නේ කරන්න තියෙන්නේ ඕනනම් සමාධිය ටිකක් ආවා. සමාධියේ හුඟාක් ඉන්නේ නැහැ හැබැයි. හුඟක් වෙලා ඉන්නේ නැතුව කයේ දැනෙන්නේ මොනවද කියලා බලන්න ඕනේ. දැන් අර මම කීප දෙනෙකුටම කිව්වේ. එහෙමයි. සමාධියේ පොඩි වෙලාවක් ඉන්නවා. ඒ ඇවිල්ලා මේ සමාධිය හදාගන්න පමණයි. එහෙමයි. හිතේ එකඟතාවය හදාගන්න විතරයි. ඊට පස්සේ කායික වශයෙන් මොනවද දැනෙන්නේ කියලා බලනවා. දැන් මේ දැනෙන්නේ ඇත්තටම ධාතු ලක්ෂණ, ධාතු ගුණ දැනෙන්නේ. අන්න ඒ සමාධියත් සමාධිමත් වූ හිත මේ දැනෙන ධාතු ගුණයකට යොමු කරනවා. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම අත් දෙක තියන් ඉන්නවා. දැන් මේ අස් දෙකේ අතරේ රස්නේ ගතියක් දැනෙනවානේ. එහෙමයි. ඒ රස්නේ ගතිය කියන්නේ ඔන්න තේජෝ ධාතුව. හරි. ඊළඟට අපි දුමේ පාද දෙක ගැටෙනවා. එතන සමාන රස්නේ ගතියක් දැනෙනවා නැත්නම් තද ගතියක් දැනෙනවා. රස්නේ ගතිය කියන්නේ තේජෝ ධාතුව, තද ගතියක් කියන්නේ පඨවි ධාතුව. ඊළඟට අපි තුමු මේ කොට්ටෙත් එක්ක ස්පර්ශ වෙනවා. එතන පීඩනයක් දැනෙනවා. එතනක් තියෙන ඔන්න තද ගතියක්. පීඩනයක් කියන්නේ තෙරපීමක්නේ. ඒතර එතනක් තියෙන ඔන්න මේ පඨවි ධාතුව. ඊළඟට අපේ කය සමහරලාට උඩු උඩු කොටස කයේ උඩු කොටසේ බර යටි කොටසට දැනෙනවා. එතන තියෙන්නේ තොන්න පඨවි ධාතුව. ඊළඟට එහෙම නැත්නම් ඔන්න උදරයේ චලනයක් අල්ලගන්න පුළුවන්. උදරයේ චලනය කියන්නේ ඔන්න වායෝ ධාතු. මේ වගේ මේ කය පුරා විවිධාකාර ධාතු ලක්ෂණ තියෙනවා. ඉතින් මේ ධාතු ලක්ෂණ දිහා පොඩ්ඩක් නිකන් විමසුම් නෝනින් බලනවා. කය දැන් සමාධියේ හිටියා සමාධියෙන් එළියට ඇවිල්ලා කය දිහා නිකන් සමස්තයක් වශයෙන් බලනකොට මෙන්න මේ යම් යම් ධාතු ලක්ෂණ මතු කරගන්න පුළුවන්. සිහියට හසු කරගන්න පුළුවන්. ඒකෙන් ප්‍රබලම නැත්නම් Tamanට දැනෙනම තැනකින් පටන් ගන්න පුළුවන්. මේ ස්පර්ශ ස්ථාන වලින් පටන් ගන්න එක තමයි ලේසිම. එතනින් එහෙම පටන් අරගෙන එහෙනම් යමු. ඒකට වඩා ලේසි. ඒකට පංචස්කන්ධය නිකන් සමු. එන සිතුවිලි ඔක්කොම තේරුමක් නැති දේවල් ඔක්කොම සුද්දාෂ්ටක කියලා ඔක්කොම නිකන් අර සමහර වෙලාවල් වල නිකන් හිතනකොට හිතනකොට හිතනකොට නිකන් හිත සමාධිගත වෙන නෑ නෑ ඒ පැත්තේ යන්න එපා. එතන අපි මොකක්වත් හිත තත්ත්වගත කිරීමක් කරන්නේ Mm. මෙතෙන්දි මොකක්වත් දැන් පොතේ දැනුම මොකක්වත් ගන්න එපා. සුද්ධාෂ්ටක ඕනෙත් නැහැ, මොකක්වත් ඕනේ නැහැ. Mm. දැන් හිත බොහොම සංසුන්වමයි තියාගන්න තියෙන්නේ. හිත පුළුවන් තරම් පවිත්‍රව සංඥා වලින් අඩුව හිතේ තියෙන ඒකාග්‍ර බවක් පමණයි. එහෙම. සමාහිතෝ යතහබූතම් පජානාති පස්සති. බුදුහාඳුර කියන්නේ හිතේ සමාහිත බවක් තියෙනවා නම් අන්නේ සමාහිත තැනත්තාට මෙන්න මේ ඇත්ත ඇතිසටින් දැකගැනීමේ හැකියාව තියෙනවා. අපි මේ සමාහිත බව ආයි දේවල් වලින් කෙලසන්න අවශ්‍ය නැහැ. මේකට මොකක්වත් අපි දාන්න ඕනේ මේ සමාහිත බව කියන්නේ ආයුධය හදාගත්තා වගේ. හොඳට නිකන් තියුණු ආයුධයක් දැන් අපි සතුව තියෙනවා. දැන් මේ ආයුධයට මොකක්වත් ආභරණ අල්ලන්න ඕනේ නැහැ දැන්. <laughs> දැන් කඩුව හදාගත්තනේ. කඩුවට දැන් ඔන්න මැණික් කොබ්බන්නයි ආහාරමේ මොකක්වත් ඕනේ කඩුව කඩුවම තමයි. ඊට පස්සේ නෑ මේ කඩුව පාවිච්චි කරනවා මේ මොනවාද වර්තමාන වශයෙන් තියෙන්නේ කියලා දැනගන්න, දැකගන්න. එහෙම. ඉතින් ඒකට ඒකට තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඒ දැකගනිද්දි මොකක්වත් ඔය පොතේ දැනුම ගන්න එපා. මොකක්වත් හිතේ අලුතෙන් විතර්ක පහල කරන්න එපා. එහෙම. කියන්නේ අලුතෙන් සිතන්න යන්න එපා මොකක්වත්. ඒ වෙනුවට දැන් හිත සංසුන් වෙලානේ තියෙන්නේ. දැන් හොඳට සමාධිමත් කියන්නේ හිත දැන් මොකක්වත් හිතන්නේ නැහැ. හිත දැන් මොනවාක්වත් විතර්ක කරන්නේ හිත බොහොම සංසුන් වෙලා ඉන්නවා. අන්න ඒ ගතිය ඒ ඉබඳු සමාධි හිත තමයි අපි පාවිච්චි කරන්නේ මේ දේවල් බලන්න. එතකොට මේ කායික වශයෙන් මේ දැනෙන දේවල් වලට අර දැන් හිතන්න මෙහෙම ආනාපාන සතියෙන් සමාධි වුණ හිත තියෙන නාසිකාග්‍රේ. හරිද? ඊළඟට ඒ ඒ හිත, ඒ සමාධිමත් හිත දැන් දැන් තේරුම් ගන්න මම දැන් බලන්න යනවා මේ අත් දෙක තියෙන තැනට. දැන් අර හිත ගේන්න ඕනේ මෙතෙන්ට. එහෙම. මෙතෙන්ට ගෙනල්ලා තියාගෙන ඉන්නවා. සමහරට ආයේ අර පරණ පුරුද්දට යා මෙතෙන්ට යාවි. එතෙන්ට තියන්න එපා දැන්. එහෙමයි. යා උවමනාවෙන්ම ගෙනල්ලා මෙතෙන්ට තියනවා දැන්. මෙතෙන්ට ගෙනල්ලා තියලා දැන් බලනවා මොකද්ද මෙතන දැනෙන්නේ. දැන් මේ රස්නේ ගතිය Tamange හිතින් අල්ලන්න ඕනේ දැන්. එහෙමයි. රස්නේ ගතියට හොඳට හිත නංවන්න ඕනේ. රස්නේ ගතියට නැවත නැවත හිත නංවනරු නංවනකොට අන්න මේ අත් දෙක අතර ආයි හිත සමාධි වෙනවා. එහෙමයි. තේරුණාද? ඉස්සෙල්ලා ආනාපාන සතියේදී මෙතනයි හිත සමාධි වුනේ. දැන් අලුතෙන් අපි මේ කරන ක්‍රියාව හරහා මේ අත් දෙක අතර තියෙන උණුසුමේ හිත සමාධි වෙනවා. අන්න ඒ අන්නේ උණුසුම තමයි දැන් අපි නිරීක්ෂණය කරන්නේ. මේ උණුසුම කියන්නේ මොකක්වත් මේ අපි පොතෙන් ගත්ත උණුසුමක් නෙමෙයි. මේ අපිට දැනෙන උණුසුම. දැනෙන උණුසුම. මේ වර්තමාන වශයෙන් තියෙන උණුසුම. අන්න ඒ උණුසුමට මොකද්ද වෙන්නේ කියලා බලනවා. ඔව් ස්ථිරණා නේද වැඩේ. ඊට පස්සේ ඔය වගේම තමයි කාය පාද දෙක ගැටෙනවා. එතන තද ගතියක් තියෙනවා. ඒකත් ඔය විදිහටම බලන්න. හිත විසිරෙනවා නම් ආයෙත් චුට්ටක් ආනාපාන සතියට යන්න. ගිහිලා ආයෙත් ආයුධය මුවහත් කරගන්න එක විතරයි ආනාපාන සතියෙන් කරන්නේ. මේක බලන එක තමයි අපේ ක්‍රියාව වෙන්නේ. ඔතින් අපි පටන් ගමු. ඊට පස්සේ මේ මේක ටිකක් මේකෙන් කියන්නේ සතිය ටිකක් හදාගෙන මේ වගේ කියන්නේ තව සතිය ප්‍රඥාව ටිකක් හදාගෙන චිත්තානුපසනාවට යන එක ලේසි. මේ එහින්දා මේක ටිකක් කළම යමු. හොඳයි. හොඳයි. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ලට හිත යොමා භාවනා කරන අයෙක්මි හතරවෙනි දින වන විට මා ලැබුව අත්දැකීම් ඔබ වහන්සේට වාර්තා කළ විට හොඳින් සමාධිය ඇති බවත් මින්පසු කය දෙසත් වේදනාව දෙසත් නිරීක්ෂණය කරන ලෙස උපදෙස් ලැබුණි සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී හොඳින් ධාතු ලක්ෂණ ප්‍රකට වෙමින් ඇවිදගෙන යන විට කය නොදෙනී ගොස් ඇවිද ගැනීමට නොහැකිසේ දැනේ. එතනම ටිකක් නතර වී නැවත සක්මන් කරන විට සිත පැත්තකින් ඉඳ බලා සිටිද්දී කය ඉබේ පාවෙනවා වගේ දැනුනි. පර්යංක භාවනාව. එක් එක් පර්යංක භාවනාවේදී විවිධ අත්දැකීම් නිරීක්ෂණය කළෙමි. ඊයේ දින වෙන විට පර්යංක භාවනාවට ඉඳගත් විගසම වාගේ කය නොදෙනී ගොස් හිත සමාධිගත වෙයි. ඉන්පසු එක් පර්යංකයකදී මා කය දෙස බලා සිටිද්දී කය මහා ඝන ගුලියක් වී එය මහා අඳුරු කළුවර ගුහාවක රිංගා සිටින බවක් දැනි තවත් දුරට බලාගෙන ඉද්දී එම ගුලය ගුලිය ඊ타මත්ම කුඩාවට පත් වී යයි. එසේ ඒ දිහා බලාගෙන විනාඩි 30ක් පමණ ඉන්න ඇත කියා මා සිතමින් පසු ටිකෙන් ටික කය නැවත තිබුණු අයුරින් මතුවී ඇවිත් සිත ඒ දෙස පැත්තකින් ඉඳන් බලා සිටින්නාසේ දැනුනි. ඉන්පසු මා ඇස්සර බලන විට මාහට සෙලවීමට බැරි ලෙස කයෙහි අත්පා එකට ගැට ගැසී ඇතිසයක් දැනුණු අතර විනාඩි දෙකකට පමණ පසු මා ඉන් මිදුණි. තවත් පර්යංක භාවනාවලදී වේදනා දෙස බලා සිටිද්දී විවිධ අත්දැකීම් දැක්කෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස අද දිනමන විට මාහට පර්යන්කේදී ඉක්මනින් කය සමාධිගත වී නොදෙනී ගොස් සිත සමාධි ගත නොවි සිතුවිලි අතර දුවමින් සිටි. දැනෙනා සිතුවිලි නම් මා ළඟකදී මා දැකපු අත්දැකීම් ඔබ වහන්සේට මේ විදිහට වාර්තා කරන්න ඕනේ. කියමින් සැලසුම් සදමින් හිත නිතරම විසිරේ. කෙසේ එකඟ කරගෙන සිටියත් ඊතා සියුම් ලෙස නැවත නැවත හිත සැලසුම් හදන බවක් දැනේ. භාවනාවෙන් මිදුණු අවස්ථාවලදී සිත නොසන්සුන් තත්වයක් ඇත. එනම් මේ වගේ කයක්ද මේ මම කියමින් ඉන්නේ සතර මහා භූතයන් ටිකක් නේද මේ ඉන්නේ කියා සිතන විට නැවත සිත නොසන්සුන් වේ. මේ සිදුවන්නේ හරි මාර්ගයේද නැත්නම් මායාවක්ද කියා පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. යන විදිහ නම් හොඳයි. පොඩ්ඩක් එකක් තමයි සමාජලාට අපිට මේ වීර වැඩි වෙලා හිත විසිරෙන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කියන්නේ අපි ටිකක් අර සැලසුම් කරනවා කියන එක හිත නිකන් පිට යාමක් කියලා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔතෙන්දී කියන්නේ සැලසුම් කරනවා දැන් විවිධාකාර දේවල් සැලසුම් කරන්න පුළුවන්. දැන් මේ ඉන්න පරිසරයේදී නම් අපි දොන්න මේක කොහොමද දැන් ඉස්සරහට ගිහිල්ලා වාර්තා කරන්නේ කියලා මේක කොහොමද වාර්තාවට ඇතුළත් කරන්නේ කියලා ඔන්න සැලසුමක් එනවා. ඉතින් ඒකත් නිකන් අත්හැරලා දාන්න මේක හිතේ ආපු සිතුවිල්ලක් පමණයි. දැන් අපි හිතමු දැන් ආනාපානේ වඩනකොට හිත පිට යනවනේ. ඒ වගේම තමයි දැන් මෙතනත් වෙන්නේ. අපි දැන් මේ මොකක් හරි ධාතු ලක්ෂණයක් බල බල ඉන්නවා නැත්නම් වේදනාවක් බල බල ඉන්නවා. ඒක දැන් බල බල ඉන්න අස්සේ හිතෙනවා මේ කොහොමද දැන් මම කියන්නේ කොහොමද ලියන්නේ කොහොමද කියලා හිතෙනවා. හරි ඒක ඇවිල්ලා දැන් හිත පිට යාමක්. අපිට පුළුවන් ඒක වළක්වලා එකක් තමයි ඒක වළක්වලා ඉවරලා මේ වළක්වන්න කියන්නේ ඒක අතහැරලා ආයි වේදනාවට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අතහැරලා ආයි ආනාපාන සතියට පොඩ්ඩක් යන්න පුළුවන්. ආනාපාන සතිය නම් අපි මුල කර්මස්ථානයේ කරගත්තේ අපේ ආයුධය හදාගන්න අපි පාවිච්චි කරේ ආනාපාන සතිය නම් ආනාපාන සතියට ගිහලා ආයෙත් චුට්ටක් හිත සමාධි කරලා මෙතෙන්ට එන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් හැබැයි ඔය සිතුවිල්ල දිහාම බලන්නත් පුළුවන්. හැබැයි සිතුවිල්ල දිහා බලන්න ගිහිල්ලා තව සිතුවිලි වැඩි වෙන්නත් පුළුවන්. මොකද තාම අර සතිමත් භාවය දිනුනලා නැති නිසා. මොකද චිත්තානුපසනාවකට යන්න නම් අනිවාර්යෙන් බුදුහාඳුර කියනවා හොඳට තහවුරු වෙච්ච සතියක් තියෙන්න ඕනේ කියලා. ඔය ආනාපාන සති සූත්‍රයේදී චිත්තානුපසනාව කොටසදී බුදුහාඳුරෝ නිකන් අනුතරැංගීමක් වගේ කරනවා. නාහම් භික්ඛවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා. ඒ කියන්නේ මේ මහණෙනි මේ ආනාපාන සතිය විශේෂයෙන්ම චිත්තානුපස්සනා කොටස මේ මුට්ටස්සතියක්. මුට්ටස්සතිය කියන්නේ මේ එහෙ මෙහෙ වෙන සතියක්. නිකන් තාම මුලා වෙන සතියක්. තාම හොඳට තහවුරු වෙච්ච සතියක් නෙමෙයි. අන්න ඒ බඳු සතියක් තියෙන කෙනෙකුට මෙන්න මේ ආනාපාන සති කොටස මම මේ අනුමත කරන්නේ නැහැ. මේ හොඳයි කරන්න පුළුවන් කියලා මම අනුමත කරන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ ඒ කොටසට යන්න නම් අපි හොඳට තහවුරු වෙච්ච සතියක් හදා ගන්න ඕනේ. ඒ නිසා ඉතින් මම හිතනවා දැන් මේ යන ක්‍රමේ නම් හොඳයි. ඒ කියන්නේ මේ ටික දැන් බලන්න පටන් ගන්න තියෙනවා. පොඩ්ඩක් අර දැන් මේක බලන අතරේ හිත නිකන් මේ සැලසුම් වලට යනවා. ඉතින් සැලසුම් Taman තේරුම් ගත්තනම් මේක මේ හුදු සැලසුමක් පමණයි. මට මේක දැන් වෙලාවේ වැඩක් නැහැ කියලා. තේරුම් අරගෙන ඒක නිකන් බාල කළා. මේක ඇති වැඩක් නැහැ කියලා අත්හැරලා දාන්න. අතහැරලා දාලා හිත නැවත සංසුන් කරගෙන වේදනාවට ගන්න. මම හිතනවා මේක ජය ගන්න පුළුවන් වෙයි කියලා එච්චරම අමාරු දෙයක් වෙලා නැහැ. හොඳට දැන් මේ දේ බලලා තිනවා බලද්දි හිත සැලසුම් කරනවා. බලපු දේ මතින් හිත සැලසුම් කරනවා. ඒ සැලසුම අත්හැරලා දාන්න. සැලසුමට කිසිම වැදගත්කමක් දෙන්න එපා. ඒ ආපු සිතුවිලි වලට නෙමෙයි මේ ආපු සිතුවිලි වලට කිසිම වැදගත්කමක් දෙන්නේ නැතුව මේ වර්තමාන වශයෙන් බලන වේදනාවට මොකද වෙන්නේ? වේදනාව ගැන තව ටිකක් හොයන්න බලන්න. මේ වේදනාවේ තියනවලු එක එක දේවල්. වේදනාවේ තියනවලු මේක එකක් වශයෙන් නෙමෙයිලු පේන්නේ. මේක රසක් තියෙනවායි කියලා කියනවා. ඉතින් බැරිද මේකේ මේ මොකද්ද ඇත්ත වශයෙන් මේකන තියෙන්නේ? මොන වගේද මේ වේදනාව හැසිරෙන්නේ? ඇත්ත වශයෙන්ම මෙතන වේදනා එකක්ද තියෙන්නේ නැත්නම් දෙකක්ද නැත්නම් තුනක්ද නැත්නම් හතරක්ද කියලා අන්න ඒ වගේ පොඩ්ඩක් උනන්දුවක් ඇති කරගන්න විමසිල්ලක් හිතේ ඇති කරගන්න උද්‍යෝගයක් ඇති කරන්න මේ වේදනාවේ තව මොනවාද මට බලා ගන්න පුළුවන්. අන්න එතකොට මේ වේදනාවට තව ටිකක් බහීවි. නිමග්න වේවි. එතකොට අර හිත පිට යන ගතිය හුඟක් දුරට අඩු වෙලා යාවි. දැන් මේ අපේ මූල කමටහන බවටපත් වෙන්නේ නැත්නම් අපේ පිහිට බවටපත් වෙන්නේ මේ වේදනාව. දැන් අපි වේදනාවන පස්සනාවකයි ඉන්නේ. ඒතර මේ වේදනාව පාදක කරගෙන තමයි අපි ඔය එන අනිත් සිතුවිලි ටික කපා හරින්න තියෙන්නේ. ඉතින් මම හිතනවා කරගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම කාලයක් තිස්සේ ආනාපාන සති භාවනාවේ එක්තරා සංදිස්ථානයක සිර වී සිට වහන්සේගේ කමඨහන් උපදෙස් පරිදි භාවනා කරන අයෙක්මි. මම මුලින්ම පැයක පමණ සක්මන් භාවනාවේ යෙදී ඉන්පසු පර්යංකයට ගොස් ඉඳගෙන ඉරියව්ව සිහි කරමි. සුළු මොහොතකින් මා සමාධිමත් වන අතර ආනාපානයේද පැමිණ නැතිවෙන අයුරු බලා සිටියෙමි. එය නොසලකාම හැරියෙමි. මගේ මුළු කයම සමාධිමත්ව ඇත. පටවිය හොඳින් තේරේ. හිතද ගල් ගැසී ඇත. <laughs> ඉඳ හිට ඈතින් කුරුළු හඬක් ඇසේ. සිතින් ඒ දෙස බලා සිටි අතර මගේ කනත් ශබ්ද රූපයත් විඥානයත් නිසා ශබ්දය ඇසෙන ආකාරය මෙනෙහි කෙලෙමි. ක්ෂණයක් ක්ෂණයක් පාසා ශබ්දය ඇතිව නැතිව යන ආකාරයේ දෙස සිටින සිටින් බලා සිටියෙමි. ඉඳ හිට සිටිවිලිද ඇතිව නැතිව යයි. ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටියෙමි. කීපවරක්ම කය ඉදිරියට නැමී ඇති ආකාරය වැටහුණ අතර කය ඍජු කරගෙන ලැබුණු විවේකය උපේක්ෂාවෙන් විඳගත්ෙමි. මෙසේ පැයක් පමණ සිටින්නට ඇත. මා වැටි සිටි ආගාධයෙන් ගොඩ ආවායයි මට සිතේ. මගේ භාවනාවේ <laughs> දියුණුවට ඉදිරියට අවශ්‍ය කමඨහන් උපදෙස් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින අතර තෙරුවන් සරණින් ඔබ වහන්සේ නිරෝගීව සුඛදායක ප්‍රතිපදාවෙන් නිවන් සුව අත්කර ගනීවායි පතමි. එසේම වේවා. හරි. කවුද දන්නේ මේ පොඩ්ඩක් එන්න පුළුවන්ද බලන්න ඉස්සරහට මේ දැන් හිත නැවතත් අර සංසුම් භාවයට ගන්න පුළුවන්ද ඒ කියන්නේ අරමුණු නැති ස්වභාවයට ගන්න පුළුවන්ද අරමුණු නැහැ හරි එතන එතන ඉන්න පුළුවන්ද දැන් එතන ඉන්න පුළුවන් ඒකාකාරීද හුඟාක්ම ඒකාකාරී බව දැනෙන්නේ අර පීඩනයක් එහෙම දැනෙන්නේ දැන් පීඩනයක් දැනෙන්නේ නැහැ හිත හිත සංසුන්ව මොකක්වත් අරමුණු අල්ලන්නේ නැතුව ඉන්නවද දැන් ඔව් අරමුණු එන්නේ අරමුණු එන්නේ ඔව් හොඳයි. කොච්චර වෙලා ඉන්නවද ඒ අරමුණු නැති ස්වභාවය තුල? සාමාන්‍යයෙන් භාවනාවේ දිගටම වගේ මගේ අරමුණු එනවා එන්නේ නැහැ. එන්නේ නැහැ. හොඳයි. මං අහන්නේ කියන්නේ පැයක් විතරම ඒකේ ඉන්නවද? පැයක් විතර ඉන්න පුළුවන්. හරි. පැයක් විතර දැන් දිගටම දැන් අපි මේ භාවනා වැඩසටහනේදී ඔන්න මම මෙහෙම කියන්නම්කෝ. වාඩි වෙනවා විනාඩි 10ක් විතර ඇතුළත දෙතෙන්ට යනවා. ඉතිරි මුළු කාල පරිච්ඡේදෙම එතන ඉන්නවා. විනාඩි 10ක් කියන්නේ ඉරියව බලනකොටම සමාධිය වෙනවා. සමාධිය වෙනවා. එතන يعني ඊළඟට හිත හිතේ මොකක්වත් අරමුණක් නැහැ. අරමුණක් නෑ. එතනට යනවා. ඊට පස්සේ මුළු කාල පරිච්ඡේදෙම එහෙම ඉන්නවා. ඔව් ඊයේ හිටිය පැයකමාරක් හිටියා. වැඩි. ඔව් ඔව්. කිසිම අරමුණක් නෑ. හරි. දැන් ඊට පස්සේ අනිත් අනිත් කටයුතු කරද්දිත් හිත හිස්ද? අනිත් කටයුතු වල යෙදෙනකොටත් හිතේ මොනවාද එතකොට තියෙන්නේ? අපි දුමු දැන් දානෙට යනවා. එතකොට හිත හිත කොහෙද තියෙන්නේ? එතකොට මම යනවයි කියලා මේ දැන් දානෙට යනකොට මම යනවයි කියලා යනවා. හරි. ඊළඟට දානෙ ගන්නකොට මම දානෙ ගන්නවයි කියලා ඒ දාහනය ගන්න ආකාරය තමයි සිතන වෙන සිතිවිලි එන්නේ. මොකක්වත් නැහැ. හරි. දැන් ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. එතන දැන් තියෙන විපස්සනා සමාධිය ටිකක් ප්‍රබලයි. එතකොට ඒ විපස්සනා සමාධියේ වැඩියෙන් ඉන්න ඉන්න මොකක්වත්ම සිතුවිලි එන්නේ නැතුව යනවා. එතකොට විපස්සනාව පැත්තෙන් ගත්තාම පාඩුයි. තේරෙනවද? කියන්නේ අපි විපස්සනා සමාධියක් මුලින් හඳුනා ගන්න ඕනේ, හදා ගන්න ඕනේ. ඊළාට විපස්සනා සමාධිය හැබැයි වර්ධනය කරද්දී පොඩ්ඩක් සීමාව දැනගෙන වර්ධනය කරන්නත් ඕනේ. <laughs> මම එහෙම හිතලා වර්ධනය කිරීමක් කරන්නේ නැහැ. කරන්නේ ඒක තමයි මම මේ කියන්න හැදුවේ. දැන් මෑනියෝ අපි තුමු දැන් පැයක් විතර හැම දැන් එතකොට නිකන් අපි ඔක්කොම එකතු කරලා බැලුවොත් පැය හතරක් පහක්ම දැන් ඔයක ඉන්නවනේ දවසට. ඔව්. ඒක වැඩි දැන්. ඒක දැන් අඩු කරන්නයි වෙන්නේ. තේරුණාද? සමාධියේම සමාධියේම අරමුණු තොර අරමුණු වලින් තොර. ඕක සාමාන්‍ය අනිමිත් සමාධිය කියලා කියන්න පුළුවන්. ඒ සමාධිය තුළ ඉන්න ඉන්න හිත නිමිති ගන්න නැතුවම යනවා. ඊට පස්සේ දැන් හිතට සිතුවිලි එන්නෙම නැහැ. සිතවිලි සිතවිලි එකක් දෙකක් වගේ ඇවිල්ලා සුළු මොහොතින් නැති වෙලා යනවා. ඒක තමයි. දැන් ඒ කියන්නේ දැන් විපස්සනාවත් තව ටිකක් කෙරෙන්න නම් හිත ටිකක් අරමුණ වලට දැන් යන්න ඕනේ. අරමුණ වලට ගියාම තමයි අපි දැනගන්නේ ඇයි මේ අරමුණ වලට ගියේ. දැන් දැන් හිත තියෙනවා සාමාන්‍යයෙන් හිත තියෙනවා බොහොම නිස්කලංකව. එයා නිකන් gedera ඉන්නා වගේ ඉන්නවා. ඊට පස්සේ එයා හිතන්න ඊට පස්සේ එයාගේ කැමැත්තෙන් ස්වකීය කැමැත්තෙන් යනවා කොහේ හරි අරමුණකට. ඒ ගිහාම තමයි අපි බලන්න ඕනේ අපි සතිමත් වෙන අපි බලන්නේ ඇයි ගියේ මොකද එයාට ගෙදර ඉන්න තිබුණානේ. මොකද මේ ගෙදර ඉන්න නැතුව එයා ඇයි ගියේ? අන්න එතනදී තමයි අපිට කෙලෙස් මොනවද තියෙන්නේ කියලා හඳුන ගන්න පුළුවන්. අපි දුන් දැන් ඔන්න ගෙදර මතක් වුණා නම්, තමන්ගේ දරුවෙක් මතක් වුණා නම් අන්න තාම මේ තණ්හාවට හිත ගියා. ඊළඟට අපි හිතමු දැන් කවුරු හරි අපි කටයුතු කරද්දී අන්න කවුරු හරිත් එක්ක යම් නොසන්සුන්කමක් ඇති වුණා. යම් කිසි නිකන් හිතේ නොරුස්නා ගතියක් පහළ වුණා. ඔන්න ඒක දැන් අතෙන්දී මතක් කරලා ඔන්න දැන් ආයෙත් හිත ගිහිල්ලා අන්න මේ මිනිස්සයව මැන මැන ඉන්න. නැත්නම් එයා ගැන පොඩි ද්වේෂයක් ඇති වෙනවා. අන්න ආයෙත් ද්වේෂයට හිත ගියා. කියලා මම අන්න ඒ වගේ හිත පිට යාම හරහා තමයි දැන් භාවනාව සිද්ධ වෙන්නේ. කෙලෙස් හඳුන ගන්න වෙන්නේ. දැන් ඒ එහෙම යන්නෙත් නැහැ අපි අර සමාධියේම හුඟක් ප්‍රගුණ කරොත් එහෙම හිත පිට යන්නෙම නැහැ. මුළු අනිත් වැඩවලදිත් හිත හිත ඔහේ ඉන්නවා. දැන් ඔහේ ඉඳීම කියන එක එතකොට සමාධිය හරහායි මෙතන වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතෙන්දී අපි සමාධිය පොඩ්ඩක් අඩු කරගන්න වෙනවා. සමාධිය අඩු කරලා විපස්සනා වැඩි කරන්න. අන්න හරි. සමාධිය අඩු කරලා හිතට දැන් යන්න දෙන්න ඕනේ. හිතට දැන් අපි ඉස්සෙල්ලා නම් අපේ හිත කෙලවරක් නැති අරමුණ වලට යනවා. ඒ හින්දා අපි අරමුණක ගෙනලා හිර කරගන්නවා. උන රූප කර්මස්ථානය පාවිච්චි කරනවා. දැන් ඒක නෙමෙයි වෙන්නේ. දැන් හිත යන්නේ නැහැ. දැන් අන්න විපස්සනාවක් වැඩිලා සෑහෙන මේකක් වීම නිසා හිත යන්නේ නැහැ. ඒ යන්නේ නැත්තේ කෙලෙස් නැති නිසා නෙමෙයි. හිත යන්නේ නැත්තේ සමාධිය ප්‍රබල නිසා. තේරුණාද? තේරුණා. සමාධිය ප්‍රබල නිසායි දැන් යන්නේ නැත්තේ. එහෙනම් දැන් සමාධිය පොඩ්ඩක් අඩු කරලා අඩු කරලා හිතට දැන් යන්න දෙන්න ඕනේ. යන්න හිත හිත එහෙම ගියාට පස්සේ තමයි අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේ ගියේ කියලා ආපස්සට හැරලා බලන්න ඕනේ. එතකොට තමයි අන්න කෙලස් ටික තේරුම් ගන්න. ඒ නිසා හුඟක්ම ඉතින් මේ මේ හරියේදී තනිකර ඉතින් අනිත් අනිත් දේවල් අනිත් අයත් එක්ක ඉන්නකොට අනිත් කටයුතු කරනකොට තමයි හිත දිහා අවධානයෙන් ඉන්න තියෙන්නේ. හිත ඒ ඒ අරමුණු ගන්නවා. අපි කෙනෙක් කතා කරද්දී එතන අරමුණක් ගන්න පුළුවන්. අපි දුමු රූපයක් බලනකොට එතන අරමුණක් එන්න පුළුවන්. ද්වේෂයක්, රාගයක් එන්න පුළුවන්. අපි තුමු මොකක් හරි කටයුත්තක් කරද්දී එතන ඔන්න මාන්නයක් එන්න පුළුවන්. නැත්නම් හීන මාන්නයක් එන්න පුළුවන්. මොකක් හරි ඒ පැති ටික ටික කියන්නේ හැමතිස්සෙම හිත දිහා බලමින් දැමෑණි යෝග කරනවා කියලා කිව්වා එදා. කියන්නේ හැමතිස්සෙම හිත ගැන අවධානයෙන් ඉන්නවා. හිතෙන් කෙලෙසයක් ආවහම ඒක හඳුන ගන්නවා කියලා කිව්වනේ. ඒ එතන තමයි ඇත්තටම විපස්සනාව සිද්ධ වෙන්නේ. ඔව් සාමාන්‍ය ජීවිතේදී මම ඒ ටික කරනවා. කරනවා. ඒක තමයි. ඒ ඒ කටයුත්ත තමයි නිරන්තරයෙන්ම වෙන්න ඉඩ දෙන්න. අර මෙතන පොඩ්ඩක් සමබර කරගන්න ඕනේ සමාධිමත් කරන ගතිය සමාධිය හිත සමාධියක දාගෙන ඉන්නවා කියන එක දැන් අඩු කරන්න වෙනවා. එතකොට තමයි අපිට කෙලස් ටික හඳුන ගන්න පුළුවන්. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. ඔව්. එහෙනම් දැන් මේ භාවනා වැඩසටහන් වලදී ඉතින් චුට්ටක් ඔය කටයුත්ත කරගන්න අමාරුයි. <laughs> මොකද ඒ කියන්නේ අපි භාවනා වැඩසටහනදී අපි පරයන්කෙන් ඉන්න ඕනේනේ. එතකොට එතෙන්දී මොකද දැන් කරන්නේ? එතෙන්දී ඉතින් මම යෙදිලම ඕන සමාධියේ යෙදිලම ඕන මට හැඩ ගැහෙන්නේ. අන්න <laughs> ඒක නෑ. ඒක තමයි වැඩේ. එතෙන්දී දැන් කියන්නේ අපිට කියන්නේ පස්සනාව වැඩෙන්නේ ඔය හරියේදී අනිත් අනිත් කටයුතු කරනකොට. අනිත් කටයුතු කරද්දී කොහොමද මේ ගනු මේ හිත ඒ වෙලාවේදී හැසිරෙන්නේ? අපි කටයුත්තක් කරනවා එතෙන්දී හිත මොකද මොන වගේද හැසිරෙන්නේ? අපි අපි ගමනක් බිමනක් යනවා හිත දැන් කොහෙද යන්නේ? අපි රූපවාහිනිය බලනවා හිත කොහෙද යන්නේ? පත්තරයක් බලනවා හිත කොහෙද යන්නේ? අපි කෝල් මේ දුරකථන ඇමතුමක් දෙනවා හිත කොහෙද යන්නේ? ඉතින් ඔය ඒව හරහා තමයි ආයි හිත ද්වේෂය ඇවිස්සෙනවා, ආයි රාගය ඇවිස්සෙනවා, මාන්නය ඇවිස්සෙනවා. කෙලස් ඇවිස්සෙනකොට තමයි අපි තේරුම් ගන්නේ ආ තාම මේක තියෙනවා. තාම මෙන්න මෙතන මං අහු වෙනවා. තාම මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. කියලා අර අපේ දුර්වලතාවට එක අහු වෙන්නේ දැන් හිත පිට යාම හරහායි. අපිට මුලදී තමයි භාවනාවේදී හිත පිට යාම ප්‍රශ්නයක් වෙන්නේ. දැන් භාවනාවේදී හිත පිට යාම හරහා තමයි අපි ඉගෙන ගන්න. මොකද්ද මේ හිතේ ස්වභාවය දැන්? තාම මයි කොහෙද මං තාම අහු වෙන්නේ මොන කොහෙදද? තාම මගේ මොනවාද තියෙන දුර්වලතා? එතකොට සමාධියේදී මේ සිතිවිලි එන එක තමයි මේ සමාධි සමාධි කරනවා කියලා මොකක්වත්ම කරන්නේ නැතුව නිකාම් බොහොම සංසුන්ව වාඩි වෙලා හිතට කැමති දෙයක් කරන්න දෙන්න. වාඩි වෙලා. ඉඳගෙන ඉන්නක වහනාදී දැන් හිතට මොකක්වත් අරමුණක් يعني දැන් මුලදිම මෑනුව සමහරට ආනාපාන සතිය හරි මොකක් හරි කළාද අතෙන්ට දාගන්නේ. නෑ නෑ මොකක් ඉබේම ටක් ගාලා යනවා. දැන් ඔබ වහන්සේ කිව්වනේ ආනාපානේ කරන්න එපා. අවශ්‍ය නැහැ නේ. ඔව් ඒක තමයි. ආනාපානේ මට මතුවෙනවා මේ ඉඳගත්ත ඉරියව්ව ගැන බලනකොටම ආනාපානේ මතුවෙනවා. හරි. මම මේක නොසලකා මේ අතෙන්ට දානවා දැන්. ඉරියව්ව ගැන විතරමයි බලනවා. එතකොට ටංගාලා හිත එතෙන්ට එනවා. සමාධිය. සමාධි වෙනවා. හරි. ඒ ඒ தත්වයමද සක්මනේදී තියෙන්නේ. දැන් මම මෙහෙම අහන්නම්කෝ. දැන් වාඩි වෙලා ඉන්නකොට දැන් හිත තියෙන ස්වභාවයක් තියෙනවානේ. හිත අරමුණු නොගන්නා හිත තියෙන ස්වභාවයක් තියෙනවා. සක්මනේ හිත පිට යනවා පරිසරේ. ඒක තමයි චුට්ටක් ඉන්න. දැන් ඉඳගෙන ඉන්නකොට හිත තියෙන ස්වභාවය තමන්ට තේරෙනවානේ. මෙන්න මෙහෙමයි හිත තියෙන්නේ. අරමුණු ගන්න නැහැ. නිකන් හිත නිකන් ඉන්නම් වාලේ ඉන්නෝ. හිස්ව තියෙනවා. ඒ తත්වයමද සක්මනේදී තියෙන්නේ. නෑ සක්මනේදී ඇවිදින බව තේරුම් අරගෙන ඇවිදිනවා. හිත පිටත් යනවා. අන්න ඒක තමයි. අන්න එතෙන්දී බලන්න හිත පිට යන්නේ ඇයි කියලා දැන්. සක්මනේදී බලන්න හිත පිට ගියේ ඇයි? එතෙන්දී ආයේ පොඩ්ඩක් ඔන්න අරමුණු ටිකක් ඇවිල්ලා තියෙනවානේ. නැත්නම් සක්මනේදීත් ඉන්න තිබුණානේ යාට අර විදිහටම. තේරෙනවද? එතෙන්ද දැන් අන්න හිත තේරුම් ගන්න තියෙන්නේ සක්මනත් සක්මන කියන්නේ ඉතින් 아무තු දෙයක් නෙමෙයිනේ. යාට එතෙන්දීත් ඉන්න තෝන තනියෙන්. හැබැයි ආ ඉන්නේ ඔන්න ආයෙත් දකින්න දේවල් වලට යනවා. දැක් මේ නැත්තම් කවුරු හරි මතක් වෙනවා. රූපයක් දැක්කම මේකට යනවා. සද්දයක් ඇහුණාම මේකට යනවා. අන්න මොනවා හරි හේතු නිසා තමයි ගිහිල්ලා තියෙන්නේ. තේරුණාද? අන්න එතන තමයි අන්න දැන් භාවනාව වැඩෙන්නේ. එහෙනම් සක්මනේදීත් දැන් ආයෙ අරමුණකට දාන්න යන්න එපා. මම අරමුණු ගන්නෑ නිකන්ම ඇවිදින විතරයි. අන්න හරි. නිකාම ඔහේ ඇවිදින්න හිතට යන තැනක යන්න දෙන්න. ගියාට පස්සේ තේරුම් ගන්න ඇයි ගියේ. දැන් චිත්තානුපසනාව තනිකර යන්නේ. ධම්මානුපසනාවක් යන්නේ. තේරුම් ගන්න තියෙන්නේ ඇයි ගියේ. හිත හිත වෙන අරමුණකට ඇයි ගියේ කියන එක මත තමයි අපි දැන් ටික ටික ටික කෙලස් ටික හඳුනගන්නේ. එතෙන්ට තමයි එන්න තියෙන්නේ දැන්. එහෙමයි. ඔව්. ඔව්. හොඳයි. ඔහොම කරන්න පොඩ්ඩක්. මේ පැත්තෙන් යන්නේ වාඩි වෙලත් නිකන් හිතට කැමති තැනක යන්න දෙන්න. ගියාට පස්සේ බලන්න ඇයි එයා ගියේ කියලා. එතන කියන්නේ බුදුහාඳුර එක එක මේ කියන්නේ ක්‍රමවලට ඔක බලන්න කියනවා. උදාහරණයක් වශයෙන් ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඔය විදිහට අරමුණකට හිත ගිහාම දැන් මේ අරමුණු වලින් තොරව උපේක්ෂාවෙන් නිකන් නිස්කලංකව, නිශ්ශබ්දව ඉන්න ස්වභාවයට බුදුහාඳුර කියනවා නූපේක්ඛාවක්. එතන තියෙන උපේක්ෂා සහගත බවක්නේ. මොකක්වත් සතුටක් ඇත්තෙත් නැහැ, දුකක් ඇත්තෙත් නැහැ. නිකන් ඔහේ ඒකාකාරී ගතියක්නේ තියෙන්නේ. එතන තියෙන උපේක්ෂාවක් තියෙන්නේ. දැන් එතන හැබැයි ආතතියකුත් නැහැ. තේරෙනවද? ආතතියක් මුකුත් නැහැ. ඔහේ ඉන්නවා ඉතින්. නිකන් ඔහේ කූල් එකේ ඉන්නවා. ඒ ශබ්ද එහෙම ඇහෙනවා. ඒක තමයි. ඒ ඔක්කොම ඇහෙනවා. දැන් ඒ ශබ්ද ඇහෙනවා, රූප පේනවා, ඊළඟට ගන්ධ සුවඳ දැනෙනවා. ඒ ඔක්කොමත් තියෙනවා. හැබැයි ඒ එකක්වත් ඇවිල්ලා මේ Tamanට හිරිහැර කරන්නේ නැහැ හිතත් එක පැටලෙන්නේ නැහැ පැටලෙන්නේ තමන් ඉන්නවා තමන්ගේ පාඩුවේ. හිත ඉන්නවා යාගේ පාඩුවේ ඉන්නවා. ඔය தත්ත්වය වරදක් නෙමෙයි ඔය தත්ත්වය වඩාගත තත්ත්වයක්. දැන් බුදුහාඳුර කියන මේ தත්ත්වය දකින්න කියලා ශාන්තයක් ශාන්තයි කියලා. මේ தත්ත්වය දකින්න කියන ප්‍රණීතයි කියලා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. මෙන්න මේ උපේක්ෂා සහගත ස්වභාවය සාන්තයි. මෙන්න මේක ප්‍රණීතයි. කියලා දකින්න කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න ඇහෙන් රූපයක් දැක්කහම ඔන්න හිත යනවා පිට. පිට ගිහිලා හිතන්න දැන් ඔන්න කවුරු හරි දැක්කා. අපි දුමේ මල්කාන්ති මිස දැක්කා. මල්කාන්ති මිස පේන්න බෑ කියලා හිතන්නකෝ. එන්න <laughs> එතකොට දේශයක් ඇති වුණා. දැන් ඔන්න ඉන්න ඒ ද්වේෂ සහගත తත්වයේ රළුයි. තේරුණාද? ඒක ඒක රළුයි නෙවෙයි අර හිතියේ බොහොම උපේක්ෂාවයි බොහොම නිකන් නිස්කලංකයි හරි ශාන්ත ගතියක් තියුනේ. දැන් ඔන්න ද්වේෂය කියන එක රළුයි. ඉතින් අන්නේ ඕලාරික වශයෙන් දකින්න කියනවා. දැන් මේ අලුත් රාග මේ ද්වේෂ සහගත ස්වභාවය ඕලාරිකයි රළුයි. හිතේ தත්ත්වය හිතේ தත්ත්වය හරි හොඳයි. කියලා අර ඕලාරික ඒ රළු தත්ත්වය අතහැරලා ආයෙත් අර ප්‍රනීත தත්ත්වයට ශාන්ත தත්ත්වයට හිත ගන්න කියනවා. තේරෙනවද? ඊට පස්සේ ආයෙත් වෙන වෙන උපක්‍රමයක් කියනවා. දැන් ආයෙත් ද්වේෂ සහගත తත්වය කියන එක මේක මේ හේතුවක් නිසායි හටගරන් තියෙන්නේ. දැන් ඔන්න ඇහෙන් රූපයක් දැක්කා, ආලෝකයක් තිබුණා, ඊළඟට අපි තුමු ඇහැ යොමු වුණා. ඔන්න හේතුන් ටිකක් නිසා තමයි මේක හටගත්තේ. මේක පටිච්චසමුප්පන්නයි කියලා කියනවා. මේ පටිච්චසමුප්පන්න භාවය දකින්න කියනවා. පටිච්චසමුප්පන්න භාවය දැක්කනම් ආයෙත් ඒක දැකලා ආපස්සට අතෙන්ට තමයි එන්නේ. අර ශාන්ත ප්‍රණීත උපේක්ෂාවට තමයි එන්න තියෙන්නේ. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා ඕලාටකම් සංකතක්. මේ සංකතයි කියලා දකින්න කියනවා. දැන් මේක සකස් වෙච්ච ස්වභාවයක් තියෙන. අර හිතියේ හිතිය තන මුකුත් සකස් වෙච්ච ස්වභාවයක් නැති නිසාමයි ඒක ඒකාකාරී. දැන් අපි මෙහෙම හිතන්න අපි දැන් මොකක් හරි අපි දුම් පාම් පෙත්තක් ගත්තා. සුදු සුදු පාම් පෙත්තක් ගත්තා කියලා හිතන්න. ඕක ගත්තාම නිකන් ඕක නිකන් සුදු පාම්ම කනකොට කිසි රහක් නැහැනේ. අපි ඔකට ජෑම් ගානවා, බටර් ගානවා, නැත්තම් මාමයිට් ගානවා. මොනවා මොන හරි දාලා මේක දැන් වර්ණවත් කරනවානේ ටික සකස් කරනවානේ. අන්න ඒක ටිකක් සංකතයි කියලා. මොකක් හරි අරමුණ ගත්ත එක සකස් කිරීමක් කරන එකට සකස් කිරීමක් කරාට පස්සේ ඒ අරමුණ සංකත ස්වභාවය බවටපත් වෙනවා. බුදුහාඳුරෝ කියනවා මේ දේශය කියන එක මේ අර හිතිය தත්ත්වය කියන එක ඒ තරම්ම සංකත ගතියක් නැහැ. ඒකේ තරම් සකස් වෙච්ච ගතියක් නැහැ. හුදු ඒකාකාරී බවක් තියෙන්නේ. දැන් මේ දේශයට ගියාට පස්සේ එතන තියෙනවා අන්න සකස් වෙච්ච ගතියක්. තේරෙනවද? ඒ සකස් වෙච්ච ස්වභාවය දකින්න කියනවා. සකස් වෙච්ච ස්වභාවය දැකලා ආයි ආපස්සට එන්න කියනවා මෙතෙන්ට. තේරෙනවද? ප්‍රණීත ප්‍රණීත ශාන්ත උපේක්ෂාවට එන්න කියනවා. ඉතින් මේ ක්‍රම තුන පෙන්නනවා අපිට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. ඉතින් මේ මේ මේ මේපත් මේක තමයි ප්‍රගුණ කරන්න තියෙන්නේ. ඇහෙන් රූප දැක්කහමත් ඒක වෙන්න පුළුවන්, කනින් ශබ්ද ඇහුනහමත් ওই විදිහට වෙන්න පුළුවන්, දිවෙන් රස බලනකොට ওই විදිහට වෙන්න පුළුවන්. නාසයෙන් ගඳ සුවඳ දකිනකොට දැනෙනකොට වෙන්න පුළුවන්. ස්පර්ශයක් ලබනකොට ওই විදිහට වෙන්න පුළුවන්. හිතටත් මොකක් හරි අරමුණක් ආවහම ඊපස්සේ පොඩ්ඩක් පැටලිලා ගියාම ওই දේ වෙන්න පුළුවන්. අර හිතිය ශාන්ත ප්‍රණීත උපේක්ෂාවෙන් අන්න හිත පිට පැන්නා. පිට පැන්නහම ඒකේ පිට පැන්න ස්වභාවය දකින්න කියනවා සංකත වශයෙන්, ඕලාරික වශයෙන්, පටිච්චසමුප්පන්න වශයෙන්. මේ ක්‍රම තුනෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ එක ක්‍රමයක් මම කිව්වේ. එක එක විදිහක් කිව්වේ. තව ඉතින් ඕන්නම් දකින්න පුළුවන් මේක ගියා. දැන් මේ ද්වේෂයක් ආවා. ද්වේෂය ද්වේෂය වශයෙන් තේරුම් ගත්තා. ද්වේෂයක් කියලා තේරුම් ගන්නකොට තමාට එයා මැකිලා යනවා. දුර වෙලා යනවා. අනික අනිත්‍ය ස්වභාවය දකින්න. නිකන් සදෝ සංචිත්තං සදෝ සංචිත්තං දිපජානාති. එච්චර දැනගත්ත ගමන් එයා යනවා. ගියාට පස්සේ ආයෙත් මෙතෙන්ට එන්න පුළුවන්. ඒ තව සරල ක්‍රමයක්. පුරුදු කරලා තියෙන විදියටම. ඒක වරදක් නැහැ. මේ ක්‍රම කිසිම දෙයක් වරදක් නැහැ. ඉතින් මේ ඕන ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කෙලෙස් හඳුනගෙන ඒකට අහු වෙන්නේ නැතුව ඒ දිහා බලනකොට සතිය ප්‍රබල නම් ඒක දුර වෙලා යනවා. නිකන් දිය වෙලා යනවා, බොඳ වෙලා යනවා. ඒතකොට අපි ආයෙත් ආපස්සට මෙතෙන්ට එනවා. ඉතින් ඕක තමයි දෙකට සෑහෙන කාලයක් කරන්න ඕනේ දැන්. හොඳයි. තිරුවන් සරණයි. හොඳයි. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් කරන විට ධාතු ලක්ෂණ හඳුනා ගන්නේයි පවසයි. සමහර යෝගීන් ප්‍රකට වූ ධාතු ලක්ෂණ ගැනද සඳහන් කරයි. මෙම තද සිසිල් උණුසුම් ආදී ධාතු ලක්ෂණ পায় පොළවේ ස්පර්ශ වීමෙන් ඇතිවන කාය සංවේදනයන්ද කරුණාවෙන් පහදා දෙන්න. ධාතු ලක්ෂණ පහළ වන්නේ නම් ඒ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නේ නම් කෘතඥ වේ. නෑ ඔය ඇත්තටම පහළ වෙනවා කියන්නේ ඒ කියන්නේ හේතුන් නිසා ඒ ටික පහළ වෙනවා. දැන් එක එක පැත්තෙන් විස්තර කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් ඔන්න කියන්නේ ධාතු ලක්ෂණ නෙමෙයි එතෙන් දැන් ගන්න වෙන තියෙන්නේ වේදනා පැත්තෙන් කියන්න වෙන්නේ අපි තුමු පාදයක් උඩ තියෙනකොට මුකුත් දැනෙන්නේ නැහැ ඒ තරම්ම නමුත් පොළවේ පතිත වෙනවත් එක්ක පොළවේ ගැටෙනවත් එක්ක පොළවේ ස්පර්ශනවත් එක්ක ඔන්න දැනීමක් පහළ වෙනවා හුඟක් දුරට උපේක්ෂා වේදනාවක් කියලා ගන්න පුළුවන් එතකොට අන්න පස්සපච්චා වේදනාව කියන ස්වභාවයක් තමයි එතන වෙන්නේ මුලින් තිබුණේ නැහැ ඒ බඳු තද දැනීමක් තද ස්වභාවයක් ඒ බඳු දැනීමක් උපේක්ෂා සහගත වේදනාවක් නමුත් අන්න ස්පර්ශයෙන් නිසා ඔන්න වේදනාවක් පහළ වුණා කියලා ඉතින් ඒ පැත්තෙන් දකින්නත් පුළුවන් එහෙම නැත්නම් ඉතින් මේ මුළු කයම බුදුහාඳුර කියන මෙතන තියෙන රූපස්කන්ධයක්. මෙතන තියෙන මේ සතර මහා ධාතුයෙන් හැදිච්ච ස්වභාවයක් මෙතන තියෙන්නේ. නමුත් අපි මේකට අයිතිවාසිකම් කියාගෙන ඉන්නවා. අපි හිතනවා මේක මගේ මේක මගේ කය, මේක මගේ මුහුණ, මේක මගේ අත, මේක මගේ পায়. මෙතන අපි මේවට නම් ගම් දීගෙන, මේවට වටිනකම් දීගෙන අනිත්‍යයගේකට වඩා මේක හොඳයි කියන තමයි අපි ඉන්නේ. ඉතින් බුදුහාඳුර මේක දිහා බලන්න කියනවා ධාතුන් වශයෙන්. ධාතුන් වශයෙන් බලන්න වෙන්නේ ඇත්තටම දහතුන් ධාතුන් ස්වභාවයන් මතු කර ගැනීම තුලින්. නැතුව මේ කියන්නේ මුලදී ඉතින් අපිට පුළුවන් මේක පොතේ තියෙන විදිහට මේකේ තියෙන ධාතු ස්වභාවයක් මේකේ තියෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇටමිදුළු ওই විදිහට අර කොටස් වශයෙන් දැක ගන්න පුළුවන්. මේකෙත් වරදක් නැහැ. නමුත් ගැඹුරට යන්න නම් ඇත්ත වශයෙන් තියෙන ධාතු ස්වභාවය මතු කර ඒ මතු වෙන්නේ ඇත්තටම මේ හිතේ යම් පමණක ඒකාග්‍රතාවයක් හැදුනහම. හිත වර්තමාණයට පැමිණිහම. නැත්තම් හිත සාමාන්‍යයෙන් අතීත අරමුණු අරගෙන දුවදුව ඉන්නවා. නැත්නම් අනාගත අරමුණු අරගෙන සීනමවමව ඉන්නවා. එතකොට ඉතින් මේ ධාතු මතක මතක් වෙන්නේ ඉතින් දැන් මේ ධාතු ධාතු මතක් වෙනවනේ. ඉතින් එතකොට වෙන දේවල් මතක් වෙන්නේ. දැන් දැන් කරන්න තියෙන්නේ හිත වර්තමානයට ගන්න ඕනේ මුලින්ම. අන්න ඒකට තමයි පොඩ්ඩක් නිවම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා අපි පොඩ්ඩක් හිත වර්තමානයට ගන්නවා මුලින්ම. ඒක තමයි මේ මුලින්ම කරගන්න තියෙන්නේ. සම්ම සතිය පිහිටුවා ගන්න ඕනේ. සතිය පිහිටුවා ගත්තට පස්සේ ඔන්න ටිකක් දුරට මේ සතිය පවත්වන්න ඕනේ. දැන් හිතේ තරම් පිට යන්නේ නැහැ. ඔන්න මේ සතියෙන් දැන් යන්න පුළුවන් හැකියාව මතුවෙලා. දැන් Tamanටම තේරෙනවා දැන් ඉස්සර නම් හිත මොහොතක්වත් මේ සරල උපේක්ෂා සහගත අරමුණේ ඉන්න කිසිම කැමැත්තක් නැහැ. කෙලවරක් නැතුව අතීතෙටමයි ගියේ. කෙලවරක් නැතුව අනාගතෙටමයි ගියේ. දැන් නම් ටිකක් দমনය වෙලා දැන් එයා ඉන්නව පොඩ්ඩක් මේ ඒකාකාරී අරමුණේ. අනේ එතකොට ගන්න Tamanට තේරෙනවා දැන් හිත පොඩ්ඩක් দমনය වෙලා. ටිකක් දැන් සමාධිමත් වෙලා. හිත ටිකක් දැන් මේ සරල අරමුණේ ඉන්න පුරුදු වෙලා. ඊට පස්සේ තමයි ඔන්න පොඩ පොඩ පොඩ තව හුරු කරන්න වෙන්නේ. මේක මොනවාද මේ දැනෙන්නේ? මේ දැනෙන්නේ පොතේ තියෙනව නෙමෙයි Tamanට මේ ඍජුව දැනෙනවා. ටයිල් පොළවේ පාදයක් තියෙනකොට මේ සිසිල් ගතියක් දැනෙනවා. නැත්නම් තද ගතියක් දැනෙනවා, සිනුදු ගතියක් දැනෙනවා. මේවා මේ මහා ලොකු දේවලුත් නෙමෙයි ඉතින්. මේ කාටත් දැනෙන දේවල්. පුංචි දරුවෙකුටත් ඕක තේරෙනවා. ඕක මේ මහා ලොකු හිතන්න තරම් ලොකු කියන්නේ මේ උපාධියක් ගන්න ඕනේ නැහැ මේක දැනගන්න. එච්චරට සරලයි. අපිට අර වැඩි හිටි වුණාම මේ සරල භාවයට යන්න බෑ. ඔතනයි තියෙන ප්‍රශ්නේ. අපි වැඩිහිටි වෙන්න වෙන්න අපි විවිධාකාර දේවල් ඔළුවේ පුරව ගන්නවා විවිධාකාර සංඥා ඔළුවේ දා ගන්නවා දාගෙන දාගෙන ඉතින් ඕවැනුත් විවිධාකාර මාන්නක්කාරකම් ඇති කර ගන්නවා ඕකෙන් රාගය ඇති කර ගන්නවා ඕකෙන් ද්වේෂය ඇති කර ගන්නවා ඊර්ෂ්‍යාව නැති කරන කෙලවරක් නැති දේවල් අපේ ඔළුවල තියෙන. ඉතින් අපිට අර සරල සරල භාවයට යන්න බෑ. ඒ තමයි අපිට ඇත්තටම වැඩිහිටි වුණාම තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි කොහොම කොහම හරි පොඩ පොඩ ඉතින් හික්මිලා කොහොම කොහම හරි නිහතමානී වෙලා බුදුහාමුදුරන්ව විශ්වාස කරගෙන බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටුවාගෙන අපි නැවතත් අන්න මේ පුහුණුවක් කරහා අන්න අර සරල භාවයට යනවා. පුහුණුවක් කරහා මමත් අර කොහොමද මේ පුංචි දරුවෙක් අපි තුමු මෙහෙම පුංචි දරුවෙකුට අපි තුමු සෙල්ලම් බඩුවක් දෙනවා. අපි තුමු රබර් බෝලයක් දෙන්නේ. අපි වැඩිහිටියෝ වශයෙන් දන්නවා මේ රබර් බෝලය කියන්නේ සෙල්ලම් බඩුවක් කියලා. නමුත් දරුවා දන්නේ නැහැ මේක සෙල්ලම් බඩුවක් කියලා. අපි තුමු යාට රබර් බෝලේ දුන්නාම ඔන්න අපි තුමු යා ඉඹල බලනවා. ඒක හොඳ සුවඳක් තියනවාද කියලා. ඉතින් අපි තුමේ එයා ඇපල් කාලා පුරුදු නම්, ඉතින් එයා හිතන්න පුළුවන් මේ කොළ පාට නම් මේ රබර් බෝලේ. මුලින් එයා හිතන්න පුළුවන් ආ මේක මේ ඇපල් ගෙඩියක් වෙන්නේ නැති කියලා. ඉතින් පොඩ්ඩක් ඉඹලා බලනවා. ඉතින් එච්චරම සුවඳක් එන්නේ නැත්තම් ඔන්න හපලා බලන්නත් පුළුවන්. ඉතින් ඒකත් හැපෙන්නේ නැහැනේ ඇපල් නෙමෙයිනේ දැන්. ඊපස්සේ ඒකත් හරි ගියේ නැහැ. දැන් සමහරට මිරිකලා බලන්නත් පුළුවන්. ඒත් ඉතින් එච්චර දෙයක් වෙන්නේ නැහැ. සමහර ඉතින් එයා එක එක දේවල් ඉන්නට දිව ගාලා බලන්නත් පුළුවන්. මේක පැණි රස දෙයක්ද කියලා. ඉතින් ඒකත් අහුන්නේ නැහැ යාට. ඊට පස්සේ අපි තුන් එයා මෙහෙම දඟල දඟල ඉන්නවනේ බිම වැටෙනවා. බිම වැටුනහම අන්න මොකද වෙන්නේ රබර් බෝලයක් නිසා යා ඔන්න එක එක තැන ඔන්න පලාපයින්ෝ පම්ප් වෙනවා පලාපයින්ෝ ආ තේරුම් ගන්න දැන් මේක නම් අමුතු වැඩක් තියෙන්නේ මේකේ මෙතෙක් කාලයකට මෙහෙම එකක් මම දැක්කේ නැහැ මෙතෙක් කාලයට ඇපල් ගෙඩියක් නම් අතට අතට තිබ්බ ගමන් ඩොක් කාලේ එක එතනම හිටියා හැබැයි මෙන්න මේකේ අමුතු ලක්ෂණයක් තියෙනවා මොකද්ද මේ රබර් බෝලේ උඩ ඉඳන් අතහැරියා මේක පලාපයින්ෝ එක තැන උඩ යනවා ඊළඟට බිත්තියකට ඔක විසිකලා ගහුවම ආපස්සට එනවා අන්න යා තේරුම් ගන්නවා මේකෙන් මට සෙල්ලම් කරන්න පුළුවන් කියලා අන්න යා දැන් තමන්ගේම අත්දැකීමක් වශයෙන් ඔන්න රබර් බෝලයක් කියන්නේ සෙල්ලම් බඩුවක් කියලා තේරුම් ගන්නවා. අන්න ඒ වගේ තමයි අපිටත් මේ භාවනාවේදී මේ ධාතු ලක්ෂණ අපේ හිතට හඳුන්ලා දෙන්න ඕනේ. මේක පොතේ කොච්චර තුනක් වැඩන්නේ අපි අපේම ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් අපේම අත්දැකීමක් වශයෙන් හොඳට මේ ටික හුරු කරන්න දෙන්න ඕනේ. ඒකයි ඇත්තටම මේ වැඩිහිටු වුණාම අපිට මේක කරන්න චුට්ටක් අමාරු. මොකද අපි මේවා ගැන දන්නවා දැනටමත්. පටවි ධාතු, ආපෝ ධාතු, සුද්ධාෂ්ටක, රටේ නැති දේවල් අපි ඔක්කොම දන්නවා. ඉතින් අපි මේක බලන්න ගියාම ඔය ඔක්කොම ටික දාගන්නවා. ඉතින් මේක කරගන්න හරි අමාරුයි. අපිට පුළුවන් නම් අර සරල මනස ඇති කරගෙන අර බොහොම සංසුම් මනස ඇති කරගෙන කතන්දර කියන්නේ නැති මනස ඇති කරගෙන තර්ක මනස අයින් කළා බොහොම මේ සංසුම් ඒකාග්‍ර වෙච්ච සමාහිත වෙච්ච මනස ඇති කරගෙන මේ ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන් නම් අන්න මේ ධාතුන් එයාගොල්ලන්ගේ ස්වභාවය ඒගොල්ලන්ගේ ඇත්ත ඇත්තටි කියලා දෙනවා අපිට. ඒත් ඕක තමයි කරගන්න තියෙන්නේ අපිට. එතකොට අදට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න අවස්ථාව තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාවේ මුලින්ම පටන් ගන්නකොටම දැනීමෙන් තමයි පටන් ගන්නේ. එහෙම දැන් අර හිත පිට යන්නේ නැතුව සෑහෙන දුරක් යන්න පුළුවන්. යනකොට හිත පිට යනකොටත් ඒකත් දැනෙනවා. සමහර වෙලාවට යන සක්මන් භාවනාව යනකොට අර පිට ඉඳන් බලන් ඉන්නවා වගේ මුළු ඇඟම දිහා හරි එහෙමත් දැනෙනවා එහෙමත් තියෙනවා හැමතිස්සෙම නෙමෙයි හිත පිට යන එකේ ගොඩක් වෙලාවට තියෙන ස්වාමීන් වහන්සේ දැන් අර මම භාවනා කරන්න එන්න ඉස්සෙල්ලා අර ජීවිතේදි තිබ්බේ ගොඩක් කතා කරනවා අඩුයි හිත ඇතුලේ කතාව තමයි අර වැඩි. වැඩි තියුවේ. ඒක තමයි තවම අර තියෙන්නේ. ඔව්. ඒක ඉතින් කාලයක් යනවා අඩු වෙන්න. ඒක සම්පූර්ණයෙන්ම අඩු වෙන්න අඩු වෙන්න කියන්නේ කියන්නේ අපි හොඳට අරමුණ තුල ඉන්න ඉන්න තමයි ඇතුලේ කතාව සමනය වෙන්න ගන්නෙ. කියන්නේ ඇතුලේ නිකන් කතාව අපිට එකපාරට අඩු කරන්න බෑ. ඒ වෙනුවට හොඳට මේ අරමුණ අරමුණේ විස්තර බැලීමේදී එයාට කතා කරන්න වෙලාවක් නැති වෙනවා. දැන් මේ අරමුණේ තියෙනවනේ ලොකු දෙයක් සාරයක් තියෙනවා මේක දැක ගන්න. මොකද දැන් හිතන්න මෙහෙම අපි දැන් එසවීමේ මුළු ක්‍රියාවලියම බලන්න ඕනේ. ගෙන යාමේ මුළු ක්‍රියාවලියම බලන්න ඕනේ. තැබීමේ මුළු ක්‍රියාවලියම ක්‍රියාවලියම බලන්න ඕනේ. තබලත් අපි හිතමු විවිධාකාර දේවල් දැනෙනවා ඒවත් බලන්න ඕනේ. දැන් ඒව බලන්න ගියාම දැන් වෙන දෙයක් ගැන කල්පනා කරන වෙලාවක් නැහැනේ. දැන් ඒ බලන්නත් ඕනේ පුළුවන් තරම් මේවා තියෙනවා පුංචි පුංචි ලස්සන තියෙනවා මේ ලක්ෂණ තියෙනවා මේ එක එක දේවල් දැනෙන දැන් ඔසවද්දි සහැල් අපි තුන් බර ගතියක් දැනෙනවා ගෙනියද්දි චලන චලන රාශියක් තියෙනවා ආයේ තබද්දි ඔන්න තුන් සහැල්ලු ගතියක් දැනෙනවා තිබ්බහම ඔන්න සිසිල් ගතියක් දැනෙනවා තද ගතියක් දැනෙනවා සියුම් ගතියක් දැනෙනවා ඊළඟට තියෙනකොටත් අපි තුමු එක එකපාරට මුළු පාදයම හිටින්නේ නැහැ මුලින් මොන්න විනුඹ හිටිනවා ඊළඟට තව ටිකක් ඉස්සරහටම හිටිනවා ඊළඟට මේ ඇඟිලි ටික ස්පර්ශ වෙනවා ඇඟිලි වලත් එක ඇඟිල්ලක් නෙමෙයි ඒ කියන්නේ ඇඟිලි පහම එකපාර ස්පර්ශ වෙන්නෙත් නැහැ ඇඟිලි එක එකක් එක එක වෙලාවට ස්පර්ශ වෙන්නේ ඔන්න ඒ වගේ පුළුවන් තරම් දැන් විස්තරයක් බලනවා විස්තරය බලන්න ගියාම දැන් හිතට වෙලාවක් නැහැ පිට යන්න හිතට වෙලාවක් නැහැ ඇතුලේ කතා කර කර ඉන්න දැන් එයාට පැවරිච්ච ලොකු වගකීමක් තියෙනවා දැන් අන්න එහෙම පොඩ්ඩක් හිතට ඒත්තු ගන්නන්න මෙන්න මෙතන තියෙනවා වැඩ ගොඩක් කරන්න දැන් කම්මට මේ කමටහන කියලා කියන්නේම එයා නිකන් වැඩපළව කියනවා වගේ තරම්. එයා දැන් අපි හිත හිත ගෙනලා දානවා මෙන්න මේ වැඩපළට. එයාට දැන් තියෙන වැඩ කටයුතු රාශිය තමයි මෙන්න මේවා බලන එක. කියලා අන්න හිතට හේතු ගන්නන්න මෙන්න මෙතනයි දැන් ඉන්න ඕනේ. මෙතනයි මේ විස්තර බලන්න ඕනේ. කියලා අපි කියන්න කියන්න කියන්න අන්න එයා ඒ ටික බලන්න පටන් ගන්නවා. ඒ ටික බලන්න පටන් ගනිමින් ඉන්නකොට අපි නොදැන් අපි දැන් ඕක අහුවෙන්නේ හරි අමුතු විදිහට. ඒ කියන්නේ දැන් ওই ටික බලබලා ඉන්නවා පස්සේ හිත පිටි ගියාට පස්සේ තේරුවා නිකන් තේරෙනවා මේ මේ බලබලා හිටිය වෙලාවේදී හිත සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දයි වගේ. තේරෙනවද? ඒ ඒ කටයුත්ත හොඳට කෙරෙන වෙලාවට තමයි අපි හොඳේ නිශ්ශබ්දතාවය ටික ටික එන්න ගන්නෙ. ඇතුලේ නිහඬ බවක් හටගන්න යන්න කටයුත්තේ යෙදීම හරහා. ඒ නිසා අපි ඇතුලේ නිහඬ බවට එකපාරට දැන් මුකුත් කරන්න බෑ. එදීදී මුකුත් කරන්න බෑ. ඇතුලේ නිහඬ බව පෝෂණය වෙන්නේ අන්න මේ කමඨහන තුළ හිත රැඳීම තුලින්. ඒක තමයි අපි දිනු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඕකම ඕකම දිගටම කරලා අර කාඩු වෙනකම්ම ඔව් ඒ කියන්නේ ඕකම කරන්න ඒ කියන්නේ ඕක ඒ කියන්නේ රූප දැන් ඔය කායानुපස්සනා මට්ටමේදී ඕක කරනවා. ඔතනින් ටිකක් ඒ ඇතුලේ කතාව කපා හැරෙනවා. 100%ක් නෙමෙයි. ටිකක් කපා හැරෙනවා. ඒත් ඉතින් ආයේ මේකෙන් ඉවරුනාට පස්සේ ආයෙත් හිත පිට යනවා. ආයෙත් කියවන්න ගනීවි. ඉතින් ඊට පස්සේ අපි හිතමු තව ටිකක් කොහම යනවද තව දැන් ඉඳගෙන මොකද්ද භාවනා කරන භාවනාව? ආනාපානස. එතෙන්දී මොකද්ද தත්තේ? ඒකේ ස්වාමීන් වහන්සේ දැන් මේ සක්මන් කරලා ආපු ගමන් දැනෙන හුස්ම ඇතුළට එනවා පිට කරනවා කියන එක. ඒකේ වැඩි වෙලාවක් ඉන්නේ නැහැ. අර ඉක්මනටම ඒකේ එහෙ පරයන්කේ සිතුවිලි වල එහෙම අල්ලන්නේ නැහැ. එල්ලෙන්නේ නැහැ. ඒකේ මොකද්ද වෙන්නේ කියලාත් ඒ කියන්නේ ඇවිල්ලා යන බව විතරයි තීරෙන්නේ. ඔව්. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් හුස්ම දිහා බල බල ඉන්නවා. ඒතර සිතුවිලි එනවා. ඒවා අල්ලන්නේ නැතුව ආයෙත් හුස්මට යනවා. ඔව් සැරින් සැරේ හුස්මටත් යනවා. එහෙම සමහරලාට අර මුකුත් නොදැනීත් යනවා. හ්ම්ම්. එක පාට නිකන් එළිය එළියක් වැටිලා නිකන් අමුතු එහෙමත් තියෙනවා. එහෙමත්. තාම ඉතින් හැදීගෙන යනවා. ඒ පැති වලින් ටිකක් ඉතින් සමාධි පැති. ආහාරමේ හැදීගෙන යනවා. ඒක වරදක් නෑ. යන විදිය හොඳයි. ඉතින් අර අපිට ඔක්කොටම එකපාරට ඉතින් <laughs> මේ කරගන්න බෑ. ඉතින් මේක වැඩෙන්න කාලයක් යනවනේ. ඒ හින්දා ටිකක් ඉවසීමෙන් යන්නයි තියෙන්නේ. කියන්නේ මේ කරන කටයුතු හරහා ටික ටික ටික ටික ඔක අඩු වෙවි අඩු වෙවි යනවා. අපේ පැත්තෙන් අපිට කරන්න තියෙන්නේ අපි හිතන්න දැන් වෙන වෙන කටයුතු කරද්දී අපි නිකන් ඔහේ හිතට යන්න ඇරියොත් එයා කතන්දර ගොතාවි. ඒක අන්න වළක්ව ගන්න ඕනේ. එන්න ප්‍රපංච කරන එක පුළුවන් තරම් අපේ අපේ යුතුයකමක් වශයෙන් අපි මේ භාවනාවට උදව් කිරීමක් වශයෙන් විපස්සනාට උදව් කිරීමක් වශයෙන් අපි කරන්න තියෙන්නේ භාවනා නොකරන වෙලාවේදී හිත කතන්දර ගොත ගොතා ඉන්නවා නම් අන්න ඒව වළක්වන්න ඕනේ. අපි දන්න දැන් කරියුණු බස් එකේ යනවා. බස් එකේ යද්දි ඉතින් ඒ වටපිට බල බලා කියෝ කියෝ කියෝ කියෝ හිත ඇතුලේ කතාව නම් යන්නේ අන්න يعني අපි කරන භාවනාවට කිසිම ප්‍රයෝජනයක් නැහැ. මේකට හානි කරයි. අපි දැන් මෙච්චර මහන්සිලා මේක කරනවා අතෙන්දී ඔක්කොම සම්පූර්ණයෙන් හිත ප්‍රපංච වලට යන්නේ. ඒ නිසා අපි ඒවා තේරුම් ගත්ත ගමන් ඒවා ප්‍රපංච කපා හරින්න වෙනවා. ප්‍රපංච වලින් හිත නිදහස් කර ගැනීම අත්‍යවශ්‍යයි විපස්සනාව හොඳට වැඩෙන්න. ඒ නිසා Tamanටම තේරෙනවා නම් මේ ඇතුලේ කතාවක් තියෙනවා මේක මහ වදයක් මේක කිසි තේරුමක් නැහැ කියලා. ඒ තේරුම් යන හැම වෙලාවකම මොකක් හරි අරමුණකට දාගන්න. ඒක කයට ගන්න නැත්නම් දැනෙන දෙයක් එක්ක ඉන්න ආනාපාන සතියේ එක්ක ඉන්න ස්පර්ශයක් එක්ක ඉන්න අනේ වගේ උපක්‍රම හරහා ඒ ප්‍රපංච කපා හරින්න පටන් ගන්න ඕනේ. ඒක දැන් තේරිච්ච එක ලොකු දෙයක්. මේ ඇතුලේ කතාවක් තියෙනවා මේක මම මම අනිත්‍යයත් එක්ක කතා නොකලට හිත කතා කරනවානේ ඇතුලේ. ඒක සමනය කරගන්න ඕනේ. ඒක. කොහොම යන්නේ? එනකොට ඔක වෙයි. හොඳයි. සතිමත් භාවයක් හරහා හිත වර්තමානයට අරගෙන ඒ ඇතුලේ කතාව සමනය කරගන්න එකයි තියෙන්නේ. ඒ කියන්නේ මම මේ කියන්නේ අනිකුත් කටයුතු කරන වෙලාවේදී. ඒ කියන්නේ ඒකයි ඔය දැන් සතියෙන් ඉඳීම හරහා හුඟක් වෙලාවට ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. දැන් අපි තන්න අපි පිගාලක් හොදනවා. ඒ වෙලාවේදී අපි අර ස්පර්ශයත් එක්ක ඉඳීම හරහා හිතට කතාවක් ගොතන්න වෙලාවක් නැහැනේ. මොකද අපේ අපේ අවධානය තියෙන්නේ මේ දැනෙන දේත් එක්ක. හොඳයි. පිමන් වැඩසටහනකට සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි. මගේ ඊට ඉස්සෙල්ලා වරින් වර භාවනා කරලා තියෙනවා. නමුත් ඒවර ක්‍රමානුකූලද කියන එක මම දන්නේ නැහැ. කොහොම හරි මේ පළවෙනි දවසේ නම් මම පුරුදු විදියට කරගෙන ගියා. ඊට පස්සේ ඔබ වහන්සේගේ කමටහන් එක්ක ඒ උපදේශ අනුව හිත යොමු කරලා භාවනාව කරන්න පටන් ගත්තා. මගේ කාමරේ ඉන්නේ දැනට අර මීට පෙර හිටපු ඒ සහෝදරිය. ඇත්තටම ඒ කතා කරන්නේ මාත් කතා කරන්නේ අපි දෙන්නම කොහොම හරි ඇතුලේ කතාව දැනටත් මම දන්නේ මේ ඇයගේ නම විතරයි මම දන්නේ. කොහෙන් ආපුද කියලාවත් දන්නේ නැහැ. ඉතින් එහෙම ඉන්න අය මම දවස් 5ක් විතර කොහොම හරි ඔබ වහන්සේගේ කමටනම් ඒ උපදේශුත් අනුව භාවනා කරගෙන ගියා. මේ දැන් දවස් 8ක් වෙනවනේ මේ වෙනකොට මට ලැබුණ භාවනා අත්දැකීම් සමහරක් කලකට ඉස්සරහට ඇවිල්ලා කියන්න නිකන් <laughs> මැලි ගතියක් වගේ ඇති වුණා. නමුත් දැන් යන්න තියෙන හින්දා මට මේවා නිකන් අර හැම වෙලෙම <laughs> හොල්මන් කරනවා වගේ හිතට තව දවස් දෙකයිනේ තියෙන්නේ කියන එක. වරින් වර අර අර අපි ඉදිරි මොන හරි පරිගණකකින් ඉදිරිපත් කිරීමක් කරනවා නම් රූප රාමු ටිකක් හදා ගන්නවනේ ඒ වගේ එකින් එක එකින් එක මගේ අර භාවනා කරද්දි සමහරක් වෙලාට හිතට එනවා. ඒක උනේ හැබැයි මේ 25 ඉඳගින් පස්සේ. ඒ කියන්නේ ඊට ඉස්සලා පළමු දවස් 25 ස්වාමීන් වහන්සේ 25 වෙනිදා වෙනකල් මං හොඳින් භාවනාව කරා. හිත කියෙව්වේ නැහැ මොනවාක්වත් අර හිත මෙහෙට ගියෙත් නැහැ. සක්මන් භාවනාවේදී මං කලින්නම් අර ගෙනියනවා, තබනවා. ওই එහෙම ආකාරයට ගියා. නමුත් ඔබ වහන්සේගේ උපදෙසුත් එක්ක මං මොනවාද දැනෙන්නේ කියන එකත් හිත අරෙමේ ගිය නැති හින්දා මට පුළුවන් වුණා බලන්න. හරි. එතෙන්දි මම දැක්කා මේ ලනුපැදුරේ යද්දි ඇත්තටම දැඩි අපහසුයක් දැනුණා ඉස්සෙල්ලම. ඒතකොට මම හිතුණා මේ තද ගතිය දැනෙන්නේ පටවි ධාතුව. ඊට පස්සේ කකුලේ අර වක්‍ර ගතිය තැනකදී සමහරක් වෙලාට දැනුණා මට නිකන් අර බැලුන් එකක් බාගෙට පිම්බිලා තියදී පෑගෙනකොට වගේ ඒ වගේ ගතියක්. එතකොට මට හිතුණා ඒ වායු ධාතුව වෙන්නේ නැති කියලා. ඔය වගේ දිගටම කරගෙන යද්දී මේ එක පාටම වෙලාව කොයි වගේ කොච්චර වෙලාවක් ගියාද කියන එක නම් අවබෝධයක් නැහැ මට. හදිසියම වගේ මම නිදි නැහැ. නමුත් ඇහැරුණා වගේ දැනුණා මට. ඒකලා මේ මම බැලුවා මේ සිත නැහැ වගේ මට නිකම් කොහෙද මගේ සිත කොයි කොයි කියලා මම හිතුවා. ටික වෙලාවක්ම මම කොහෙද කොහෙද කීකේ හිත හිත ඉති සමහර විට මට එන්නේ නැති මට ඊට පස්සේ ටික මතක නැහැ හාමුදුරනේ. මොකක්ද ඒ සිදුවීම කියලා දැනගන්න. හරි. ඊට පස්සේ ඉඳගෙන භාවනා කරද්දී දැන් මොකද වෙන්නේ? ඉඳගෙන භාවනා කරද්දී හැමදෙරේ 25 වෙනිදා වෙනකල් නම් මට එහෙම ලොකු ගැටලුවක් වුණෙත් නැහැ. මම වැඩිපුරම ඉස්සලා කරලා තිබේ සමත භාවනාව. හරි. ඒකෙදිත් මේ දැන් මම අර මෙහි ආවට පස්සේ තමයි ඒක කරන්න ගත්තෙත් මට මුලදී අර ආනාපාන සමහරක් වෙලට දැනෙන්නේ නැහැ හිත ඒකාග්‍ර කරගෙන සිත සැහැල්ලු කරගෙන එක තැනකට අරගෙන හුස්ම රැල්ල ගැන තියෙද්දී හුස්ම යන එනවා දැන්නට අර සුලන් රැල්ලක් දැනෙන්නේ නැති නිසා මම ඒක මට ඒ කියන්නේ උසුලංගල්ලක් අහුවෙන්නේ ආනාපාන සතිය හරහා ඒ කියන්නේ සමත භාවනාව කාලයක් කරා හුඟක් කල් කරාද සමත භාවනාව? හා ඉස්සෙල්ලාම මම ආනාපාන සති භාවනාව කරන්න ගත්තේ. හරි. එහෙම කරන්න යට කලින් කළා තියනද? කලින් කරන්න ගත්තේ ඒක. ඒ කරන්න යද්දි තමයි අර හිත එකඟ කරගෙන අර ධම්මික බිබිලි කියලා මහත්මයෙක් අපිට අර අධ්‍යාපන අමාත්‍යාංශය කරලා තිබ වැඩසටහන සිත එක කරගන්න සැහැල්ලු කරගන්න එකක් කියලා. දැන් ඒ ටික මම කරලා සිත සැහැල්ලු කරගෙන මේ ආනාපාන සති භාවනාවට එනකොට ඒ සුළන් රැල්ල නිකාර යන එනවා වගේ දැනුණාට අර දැනීමක් දැනුන්නේ නැහැ. ඒ හින්දා මං හිතුවා මට ඒක දැනෙන්නේ නැහැ. ඒ භාවනාව හරියන්නේ නැහැ මට කියලා මම යොමුණා මේ මෛත්‍රී භාවනාවට. මෛත්‍රී භාවනා කරද්දී නම් මේ ගොඩ මේ වෙලා මේ අර අට දිසාවටම මෛත්‍රී කරලා දස දිසාවටම යට දිශාවට කියලා කියද්දී නිකන් ලොකු ගැඹුරකට යනවා වගේ දැනෙනවා. උඩ දිශාවට කියද්දී නිකන් අර නිකන් බටයක් අස්සෙන් උඩට යනවා වගේ දැනිලා උඩට ගොඩාක් උඩට ගිහිල්ලා දවස් කීපයක්ම දැනුණ මේ සිද්ධිය ගොඩ දවසට හැමදාම දැනෙන්නේ නැහැ. දවස් කීපයක් ලැබුණ අත්දැකීමක්. උඩට උඩට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මේ උඩින් නම් බලන් ඉන්නවා වගේ නෑ ගොඩ උඩට ගිහිල්ලා නිකන් හිස් අවකාශයකට වගේ ගිහිල්ලා ඒ පැත්තකින් මේ වගේ බල්බ් එළියක් වගේ යන්තම් ටිකක් දකින්නවා ඊට පස්සේ පුදුම සතුටක් හිතට දැනුණා හරි හරි ඊට පස්සේ පළවෙනි දවසේ නම් මට ඒක චුට්ටි වෙලාව තිබිලා නැතුණට පස්සේ ආයෙත් මං එතෙන්ද මට මේ මොකද්ද දැනුනේ කියලා බලන්න කියලා ආපහු මුල ඉඳලම ගියා එතකොටත් ඒක දැනුණා. ටිකක් වෙලා ඉද්දි මට හිතුණා මේ මං ආසාවට නේද මේ සතුටට ආසාවෙන් කැමැත්තක් නේද ක්ලේශයක් නේද කියලා මං හිතෙන් ආයේ යන්න හිතුවේ නැහැ. ඒ උනට වරින් වර එහෙම ඇති වෙනවා. ඒ සතුට නම් මට ගොඩ හිතුණා එහෙනම් බුදුහාම ඒ වගේ සතුටක් මට දැනුණා බුදුහාමුදුරුවෝ මේ කියන සතුට කොයි වගේ ඇතිද කියලා එහෙම කැමැත්තක් ආසාවක් ඇති වුණා ඊට පස්සේ. ඒ කියන්නේ මෛත්‍රී භාවනාවෙන් යන්න පුළුවන් හුඟා කියන්නේ සමත භාවනාවේ ධ්‍යාන තුනකටම යන්න පුළුවන්. ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය තුනකටම යන්න පුළුවන්. ඉතින් ඔය වගේ දිශාවකට ඔහොම කරගෙන කරගෙන කරගෙන ඉන්නකොට ඔයින් මේකට යන්න පුළුවන්. ඉතින් ගැඹුරු සමාධියට යනවා. ඉතින් දැන් කියන්නේ ඕකේ දැන් අත්දැකීමක් ලබන එකත් හොඳයි. ඉතින් ඒ කියන්නේ භාවනාවෙන් යම් කිසි සුවයක් ලැබීමක් නැතන තියෙන්නේ. <laughs> අපි හැබැයි ටිකක් ඉතින් ඔතන තේරුම් ගන්න තියෙන ඔතන ඔක්කොම අර කිව්වා වගේ සමත භාවනාව ඔක්කොම. ඉතින් ඕකෙන් ටිකක් අපි විපස්සනාවට හැරෙන එකෙන් තමයි බුදුහාඳුරෝ පෙන්වපු පාර ඉතින් විපස්සනාවක්නේ විශේෂයෙන්ම. ඉතින් මෛත්‍රී වෙන්න පුළුවන් අනිකුත් විවිධාකාර භාවනා සමත භාවනා බුදුහාඳුරන්ට කලිනුත් තිබුණා. බුදුරජාණන් වහන්සේගේ විශේෂ සොයා ගැනීම තමයි විපස්සනාව කියන්නේ. එතනින් තමයි කෙලස් ටික කපලා අපිට සංසාරයෙන් මිදෙන්න තියෙන්නේ. ඒ නිසා එතෙන්ට තමයි පොඩ්ඩක් වැඩියෙන් අවධානය දෙන්න ඕනේ. ඒ නිසා මම නම් හිතනවා මේ දැන් මම දන්න මේ කියන දේ හරි සියුම් කළා බලන්න පුළුවන්. මෛත්‍රියෙන්ම ටිකක් දුර ගිහිල්ලා ආපස්සට ඇවිල්ලා ඔය දැනෙන සුවය සුවයක් වශයෙන් නැත්නම් වේදනාවක් වශයෙන් දැක ගන්න පුළුවන් නම් ඒ ඒ වේදනාවට මොකද වෙන්නේ කියලා බලබලා වේදනාවට පස්සනවට යොමු වෙන්න පුළුවන් එතන හැබැයි හරි සූක්ෂමයි එතෙන්දී ඒක අර දැන් අපි තුමුන් මේ දැනෙන දෙයක් එක්ක දැනෙන කකුලේ දැනෙන වේදනාවක් බලනවා වගේ නෙමෙයි ඒක තාම සියුම් මානසික වශයෙන් තියෙන සොම්නසක් තමයි ඒතන සතියට හසු කරගන්න හදන්න. ඒ නිසා ආරම්භක මට්ටමේදී ටිකක් අමාරුයි මේ වැඩේ. මොකද විශේෂයෙන්ම කායික වශයෙන් මානසික වශයෙන් දැනෙන සුවයක් අපි විඳ ගන්නවා මිසක් ඒකෙන් එළියට එන්න කැමැත්තකුත් නැහැ. ඒකෙන් එළියට ඇවිල්ලා ඒක දිහා වෙනත් කෙනෙක්ගේ දිහා බලනවා වගේ බලන්න අපේ හිත එච්චර යොමු වෙන්නේ නැහැ. ඒක අස්සෙම ඉන්න කැමැත්තක් තියෙන්නේ. ඒ නිසා හැබැයි දුක් වේදනාව නම් ලේසි. දුකක් අපි තුමු කොහේ හරි තැනක දුක් වේදනාවක් හටගත්තාම ටංගාලා අපි ඕකෙන් පැනලා යන්න හදන නිසා පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඒක දිහා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ආනාපාන සතිය අමා يعني මම නම් හිතන්නේ දැන් ආනාපාන සතිය දැනටමත් සියුම් වෙලා තියෙන්නේ. ඒක වෙලා තියෙන්නේ. මෙහෙදී ආනාපාන සති භාවනාව තමා කර දිගටම කරේ. එක දවසක් විතරක් මෛත්‍රී භාවනාව කරා. ඊට පස්සේ මේ ආනාපාන සති භාවනාව තමා කරේ. එතෙන් විත් මේ සමින්හංශ මට ටික වේලාවකදී කොහොම හරි ඒ අර තද්දට සුසුම් රැල්ල දැනුන්නේ නැති වුණාට මම ඒක දිහා බලාගෙන හිටියේ. හරි. වේලාව ගැන අවබෝධයක් නැහැ මට. ටික වේලාවකින් කොහොම හරි අර අර වගේම නිකන් නිින්දකින් අවදුණා නිින්ද ගියේ නැහැ කියන එක මට විශ්වාසයි. ඒ වුණාට නිකන් ඇහැරිලා බලලා නිකන් එක පාටම නිකන් හිස් අවකාශයක වගේ ඉන්නවා දැක්කා. ඒ කියන්නේ දැන් හිතේ සමාධි ගතිය වැඩිලා තියෙනවා. දැන් සක්මන් භාවනාව කෙරෙද්දිත් ඒ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන් ද හිත එහෙම යන්නේ නැතුව? හිතියා හැමදෙරෙන්නේ 25 වෙනිදා වෙනකම්. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ පහුගිය දවස් දෙකේ හැමදෙන 25 වෙනිදා මම මේ <laughs> අනවශ්‍ය දෙයක් කරලා ඒ කියන්නේ මේ මොකක් හරි කමක් නෙවෙයි මල්ලිගේ බබාගේ උපන්දිනේ තිබ්බ 25. එයා එනවට මම එනවට කැමති උනේ නැහැ. ඔයා යනවනේ නැන්දී කිය කිය කීපුවට පස්සේ මං කිව්වා නෑ පුතේ මං 25 ඔයාට කතා කරන්නම් කියලා ඇවිල්ලා එදා 25 වෙනිදා හවස ඔෆිස් එකට ගිහිල්ලා කතා කරා. එයාට වැඩි කතා කරෙත් නෑ පුතේ ඔයාට සුබ උපන්දිනයක් නැන්දී යන්නම් කියලා ආවා. නමුත් ඊට පස්සේ ඉඳලා හාමුදුරුවනේ නිතරම හිත විසිරෙන. එතකල් හිත විසිරුන්නේ අර මෙහෙ හිත විසිරෙනවා කියනකොට ඒක තමයි අපි ඔයා කරන්න එපා කියලා කියන්නේ. ඒක තමයි මම කිය අනවශ්‍ය දෙයක් කියලා මම කරලා තියෙන්නේ. හැබැයි හාමුදුරුව මට මෙහෙම දෙයක්ත් හිතුණා. ඊට පස්සේ ඉඳලා හිත ගොඩ එක එක දේවල් කතා කරනවා. අර අමතර ශබ්ද එහෙම අර ලොකු සංගීතයක් ඇහුණ එක දවසක් ඒ වුණාට ඒකටත් හිත යොමුුන්නේ නැහැ. හරි. ඒ වුණාට හිත නිකන් හැම වෙලෙම අර කතා කරනවා. අර හා ස්වාමීන් වහන්සේ ඉස්සලා කිව්වා වගේ කොහොමද මම ස්වාමීන් වහන්සේට මේ අත්දැකීම් කියන්නේ? අර අර රූපරාම පෙලක් වගේ හොල්මන් කරනවා මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ වගේ දේවල්. ඒ කියන්නේ ඔය ටික හදන්න වෙන්නේ තනින් කර ඒ කියන්නේ කර්මස්ථානයේ හරහාමයි. අරමුණේ ඉඳී තැබීම හරහායි ඔය ටික කැපෙන්නේ. ඒක වෙන උපක්‍රම නැහැ. ඒ නිසා සක්මන් කරන භාවනාවේදී කියන්නේ දැනෙන දේත් එක්ක ඉන්න බලන්න. ආයෙත් හිත පිට යාවි. ආයෙත් කතන්දර ගොතාවි. අපි ආයෙ ගණන්ලා තියන්න වෙනවා. කියන්නේ වෙන වෙන කියන්නේ කෙටි ක්‍රම නැහැ. අද වෙනකොට නම් ගොඩ දුරට ඒක ටිකක් සමනය වුණා කියන්නේ ඒ ඒ විතරක් නෙමෙයි ස්වාමින්වහන්ස මේ ඔබ වහන්සේගේ ගුණ සංඝ ගුණ කියන එකත් මොකද්ද කියන එක මිහිදීමට ඇත්තටම මේ වගේ මේ වෙනකල් ඇත්තටම මේ අවංකව කියන්නේ ස්වාමින්වහන්ස වෙනකල් මම හිතාගෙන හිටියේ මේ ඇත්තටම ඒ සංඝ ගුණ කියන එක අපි ඉගෙන ගත්ත ඒ තරම් මේ හැම ගුණයක්ම තියෙන ස්වාමීන් වහන්සේලා අපි අතර ඉන්නවද කියන එක නෑ ඊට පස්සේ නෑ මම ඔබ ඔබ වහන්සේ දැක්කට පස්සේ මම මගේ සහෝදරියකුත් තියෙන මෙතන සහභාගීන මං ඇයත් එක්කත් කිව්වේ මේ කාලයක් මං හිතුවේ නෑ ඒ වුණාට මෙහෙම ඉන්නව නේද ස්වාමීන් වහන්සේලා කියලා නිතරම මට ඒ ගුණ ගැන එහෙමත් මතක් වෙන්න ගත්තා කතා කරනවා එහෙම එතෙන්දිත් මට හිතුණා අර මං ආයි මේ ක්ලේශයක් නේද රාගයක්ද මොකද්ද මේක මේ එහෙම බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඉන්නවා අපි අතර. ඒ හින්දා මේක සමන අයින් කරගන්න ඕනි කියලා ඇත්තටම අද වෙනකොට ගොඩක් දුරට සමනේ වුණා. ඉතින් ටිකක් පොඩ්ඩක් ඒ වුණාට මට එකක් හිතුණා සමින්නහන්ස මෙතන අර මේ මේ වගේ තැනක ඇවිල්ලා අපි හිම භාවනා කරලා හිත සමාධි කරගත්තට මට අතනත් අර හිතුනේ එකපාරට හිතන සමහර විට එතනත් හොඳ දෙයක්ද දන්නේ උන්නේ මොකද අපි දැන් ආය යන්නේ සමාජයටනේ සමාජයේ ගැටුම් ඇති වෙනවා අපි ඒව වැඩ කරගන්නවා ඒ දේවල් වලදී අපි කොහොමද සිත සමාධිමත් කරගෙන යන්නේ කියන එකට කොහොම හරි මෙතනින් පිළියමක් යොදාගෙන යන්න පුළුවන් නම් කියන එක තමයි මට අන්තිමට දැනුනේ හාමුදුරනේ හරි දැන් ඒ කියන්නේ කොහොමත් ඒ කියන්නේ සමත සමාධියක් හදාගත්තට ඒක මට කැඩෙනවා ඒක අපිට සමාජෙදී يعني පවත්වන්න බෑ. සමත සමාධි හරීම මේ අවිනිශ්චිතයි ඒක මේ ඉක්මනට කැඩලා බිඳලා යනවා. ඒ නිසා මේ පැත්තේ හැදෙන්න තනිකර විපස්සනාවෙන්මයි. සමාජයත් එක්ක ඉන්න පුළුවන් සත්‍යයක්, ඒ කියන්නේ කටයුතු කරද්දී හිත ඒ සංසුන්ව තියාගන්න පුළුවන් තත්ත්වයක් හැදෙන්නේ විපස්සනාවක්මයි. දැන් මෙතෙන්දී ඉන්න කට්ටියකිනුත් ඒක තේරෙන්නේ නැතිනේ. විපස්සනාවක් පැත්තෙන් ගිය අයට දැන් අන්න අනිත් අය රූපයක් දැක්කට හිත තමන් එක්ක ඉන්නවා. සද්දයක් ඇහුණාට හිත තමන් එක්ක ඉන්නවා. නැත්තම් වෙනත් කටයුතු කරද්දී හිත තමන් එක්ක ඉන්න ගතිය ටික ටික හැදෙනවා. ඒක තනිකරම විපස්සනාව හරහාමයි වෙන්නේ. ඒකයි බුදුහාඳුරෝ පෙන්වන මාර්ගයේ තියෙන සුවිශේෂත්වය. කියන්නේ ඒක මේ තනිකරම මේ කැලේකටම වෙලා මේ සමාධි කරගෙනම ධ්‍යාන වඩමින්ම ඉන්න අවශ්‍ය නැහැ. එහෙම එකක් නෙමෙයි බුදුහාඳුරෝ පෙන්වන්නේ මේ ධහම දියුණු කරගත්තා නම් ඊට පස්සේ අනිත් කටයුතු වලත් යෙදෙන්න පුළුවන්. ඒ නිසා මේ විපස්සනාව හැදෙන යෝගාවචරයට විපස්සනාව දියුණු වෙන්න දියුණු වෙන්න අන්න ඒ වගේ හැකියාවන් දියුණු වෙනවා ඊළඟට කියන්නේ කෙලස් ටික හඳුනා ගන්නත් ඊළඟට කතියත් එක්ක ඉන්නත් වෙනවා. ඒක දැන් අර මම කලින් මෑණි කෙනෙකුට කිව්වේ. කියන්නේ අපේ තියෙන කෙලස් හඳුනා ගන්න වෙන්නේ අනිත් බාහිරත් එක්ක කටයුතු කරද්දී. නැත්තම් අපි නිකන් ඔහේ වඩලා හිටියට කෙලස් මතු වෙන්නේ නැහැ. නිසා ඒ ඒ පාර හරි හරි විචිත්‍රයි අත්‍තරම් බැලුවම විපස්සනා පාර. හැබැයි ඉතින් සමත පාර වගේ මේ කියන්නේ අපි දැන් සමත භාවනාවේදී සමාධියක් ඇතුලේ ඉන්නකොට ආස්වාදයක් තියෙනවා සතුටක් තියෙනවා. එහෙම ගතියක් එකපාරටම විපස්සනාවේදී එන්නේ නැහැ. විපස්සනාදී ටිකක් සතිය සතිය ඉස්සරහට අරගෙන ඔය හදාගත්ත සමාධිමත් බවකින් කය නිරීක්ෂණය කර කර ඒ යන්දි ටිකක් කර්කශයි රළුයි වියලි ගතියක් තියෙනවා ඒ නිසා එකපාරට ඉතින් ඔක්කොම හම්බෙන්නේ නැහැ ඉතින් කාලයක් තිස්සේ කරන්න ඕනේ ඒ නිසා කාලයක් තිස්සේ කරන්න උත්සාහත් වෙන්න ඒ නිසා දැන් හිතේ සමාධිමත් ගතිය හැදිලා තියෙන නිසා මේ මට හිතෙනවා කෙලින්ම ධාතු මනසිකාරයට යමුණා නම් වටනවා කියලා ඉන්න ඉන්න ඉරියව්වේ වාඩිලා මොනවද Tamanට දැනෙන්නේ කියන තැනින් පටන් ගන්න දැන් මොකද දැනටමත් يعني මේ සමාධි මොකද්ද ආනාපාන සතියේ ඉඳද්දිත් හිත සමාධි වෙනවා. ඊළඟට විපස් මේ මෛත්‍රී කර කර ඉඳද්දිත් දිශාවකට හිත දාගෙන ඉන්නකොට දන්නේම නැතුව හිත සමාධියකට යනවා. ඒ කියන්නේ දැන් හිතේ සමාධි ලක්ෂණ දියුණු වෙලා තියෙනවා. ඒ නිසා වැඩිය ඒවට යන්නෙම නැතුව දැන් මොකද ඒ කියන්නේ අපිටම දැන් මේ අර කලින් එක්කිනුට කිව්වා වගේ මෙතන මේ අත් දෙකක් අතර තියෙන උණුසුම කියන එක පුංචි දැනීමක්නේ එතන තියෙන්නේ. ඒ දැනීම අපි බලාගෙන ඉන්නකොට සමතයක් වඩපු කෙනාට හිත වැඩි පිට යන්නේ නැතුව මේක තුලම নিমগ্ন වෙනවා. දැන් වෙන කෙනෙකුට නම් අපි තුමු සමාධියක් දියුණු නැති කෙනෙක්ට මේකේ හිත පවත්වන්න අමාරුයි. මෙතනක් තියෙන හරි සියුම් දෙයක්නේ. ඒ සියුම් භාවය තුළ හිත තියාගෙන ඉන්නකොට හිත ආයෙ පිටපයින්නවා. නම් සමත භාවනාවකදී හිත එක තැන තියාගෙන ඉන්නලා පුරුදු කරනවා අපි. අපි තුමු පැයක් විතර එක අරමුණේම ඉන්නවා කියලා එයාට නිකන් පුහුණුවක් ලැබෙනවානේ. ඒ ඒ හැකියාව මෙතෙන්ට ප්‍රයෝජනයි. මෙතෙන් අපි මෙන් ආයෙ හිත වෙන කොහෙවත් යවන්නේ නැහැ. මේ අත් දෙක අතර තියෙන උණුසුම මත පමණක් පවත්වන සෑහෙන වෙලාවක්. ඒක බල බලා ඒක චුට්ටක් බලන්න පටන් ගන්න මේ වගේ දේවල්. මේ කායික වශයෙන් ඔය තියෙන වේදනාවන් වෙන්න පුළුවන්, කායික වශයෙන් දැනෙන මේ විවිධාකාර ධාතු ලක්ෂණ වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් වළංගුයි. ඉතින් ඒක ඔක්කොම බලන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි විපස්සනාවට පොඩ පොඩ පොඩ අපි හැරෙන්නේ. හොඳයි. ඒක කරන්න ගන්න දැන්. හොඳයි. හොඳයි. පෙරවන් සන්න. ඔබ වහන්සේ දා දැනුවත් කර විදියට මං චිත්තානුපස්සනාව අර කමටහන ඉන්න ගමම්ම ශරීරය දැනි දැනි ඉන්න ආනාපාන සතිය සක්මනේදී ශරීරයේ වර්තමාන අරමුණේ ඉන්නකොට මම ධාතුගුණ මතුවෙන්න පටන් ගත්තම ඒවා දැනි දැනි ඉන්නකොට ඔබ වහන්සේ කිව්වනේ තා පුළුවන් නම් සිතත් බලන්න කියලා. කොහොමද ඒ වෙලාවේ අර මුලදී වුණත් අර සිතේ බොඳ වී යන බොඳ නිකන් වැඩි පැහැදිලි නැති කෙටි කෙටි නිකන් හොයන්න බැරි සිතුවිලි තමයි තිබ්බේ. ඒ වුණාට මට අර කය හොඳට ප්‍රබල දැනීම එතන තිබ්බෙන් තමයි එතනට යොමු වෙලා තමයි හිටියේ. ඒ වුණාට අර ඔබ වහන්සේ කියපු නිසා පොඩ්ඩක් බලන්න ගියා. එතකොට අර කයේ ධාතු ගුණ කය නොදෙනී ගිහිල්ලා හිත දිහා බලවුවනේ. එතකොට සිතේ අර තිබ්බ සිතුවිලිත් නැතුව ගියා. හා. ඊට පස්සේ මොකද වුනේ? එතකොට නිකන් සමාධියක් වගේ තිබ්බා. ඊට පස්සේ මං හිතුවා දැන් මෙතන නිකන් මොකක්වත් නැහැ වගේනේ කියලා ආපහු ආයෙත් දැම්මා. හරි. ආයෙත් තැනක් අල්ලා ගත්තා. හුස්ම රැල්ලම. හ්ම්. එතකොට ආයේ කය දැනෙන්න ගත්තා. ආයෙත් අර තත්ත්වෙටම ආවා. ඊට පස්සේ මම නිකන් ඔය ඇවිදගෙන යන ගමන් හිත දිහා බැලුවා. ආ මේ පයවත් අරමුණු කරන්නේ නැතුව නිකන් සක්මණේ යන ගමන් හිත දිහා බල බල ගියා. එතකොටත් අර ක්‍රමක්‍රමයෙන් සිතුවිලි නැති වෙන ස්වභාවයක් තමයි ආවේ. හොඳයි. දැන් ඉඳගෙන කරද්දී මොකද කරන්නේ? ඉඳගෙන කරද්දී ආනාපාන සතියින් පටන් ගන්න. පොඩි වෙලාවක් කරනකොට මට අර ධාතු ගුණ මතුවෙන්න ගන්නවා. එතකොට හිමින් අර ආනාපානෙත් ගිලිහෙනවා වගේ වෙනවා. හරි. එතකොට අර ධාතු ගුණ දැන දැන එහෙම තමයි ඉන්නේ. ප්‍රබල වේදනාවකවත් එතෙන්ට යනවා. මීට කලින් විස්තර කරපු දවසේදී ඔය ටික සමනය වෙනවා කියලා කිව්වා නේද මට? මට එහෙම මතකයක් තියෙනවා නේද? සමනය වෙන්නේ මේ කොහොම හරි එතනින් අයින් වෙනකන් වගේ මට එහෙම ඉන්නවා මම. මීට කලින් යම් මට විස්තර කරපු දවසක මෑනියෝ කිව්වා නේද මේ නිකන් දැන් දේවල් එච්චර අල්ලන්නේ නැහැ. gedara ඉඳද්දිත් නිකන් බොහොම ඔව් ස්වාමීන් වහන්සේ මම කොච්චරවත් බලනවා මේ කයට ගියේ සිත කයට හිත දාගෙන ඉන්න. කියන්නේ කොහේ හරි අල්ලා ගන්නවා එක්ක වේදනාවක් අල්ලාගෙන කයටම හිත තියාගන්න බලනවා. නැත්නම් හුස්ම රැල්ලේ හරි නිතරම ඉන්නම බලනවා. හරි. එතකොට ස්වාමීන් වහන්සේ හැබැයි එන සිතුවිලි මේ අඳුනාගෙන අර පිට ඒකත් පිටස්තරින් වගේ යන්න මං යවනවා. හරි. ඒක හොඳයි. ඒකේ වරදක් නැහැ. දැන් වාඩි වෙලා දැන් දැන් මේ දවස්වල වාඩි වෙලා කරන භාවනාව ගැන ටිකක් විස්තර කරන්න. වාඩි වෙලා කරන්නේ ආනාපාන සතිය. ආ කොච්චර වෙලා කරනවද? කොහොම හරි සිහියෙන් හුස්ම දැනි දැනි ඉන්නවා. ඉන්නකොට අර ස්වාමීන් කයට හිත යනවා. හරි. කයේ ධාතු කියන්නේ අර සමස්තය වගේ එහෙම එනවා. එතකොට මම අර નિરાයාසෙන් වගේ අර හුස්මේ සිහිය ගිලිහෙනවා. හරි. එහෙම ඉන්නවා. හරි. ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ එහෙම ඉන්නකොට ඊට පස්සේ ටිකක් ඉතින් ධාතු ගුණත් කයත් නොදෙන ඒ කියන්නේ ඒ අන්තිමටම වගේ සෑහෙන කාලයක් ගියාම ඒ ශක්තිය අඩු වෙනවා. ශක්තිය අඩු වෙනවා. හරි. ඒ කියන්නේ ධාතු ඒ බලබලා හිටිය ධාතු ලක්ෂණ වලට මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් මේ තනින් තන වගේ අඩු වෙවි අඩු වෙවි. එතකොට මම නැගිටිනවා. නැගිටිනවා කියන්නේ සාමාන්‍යයෙන් අර අහපව යතා අර මේ කය අර මගේ කයක් විදිහට දැනෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා. ඒක රළු වෙනවා ආයිත්. ඔව් රළු වෙන ගතිය. මුලදී ලස්සන්ට වැඩිගෙන ගියා බොහොම අඩු වේගෙන වගේ ගියා. පස්සේ ආයෙ ඔක්කොම තෙරෙන ගන්නවා. එහෙමද? දැන් ජාලයක් වගේ වෙනවනේ. හරි. සමස්ත ජාලය වගේ මට දැනෙනවා. හරි. ඊට පස්සේ ඒක උණුසුම් වෙලා අර නිකන් බෝලයක් වගේ මේ හුඟක් උණුසුම් ගතියකින් දරන්න බැරි තත්ත්වයට එනවා. ඊට පස්සේ ඒකත් හිමින් සිසිල් වේගෙන එහෙම ක්‍රමානුකූලව තමයි යථාර්ථ තත්ත්වයටපත් වෙන්නේ. ඔව් ඒක ඒක හොඳයි. ඒ කියන්නේ අපි කියන්නේ මේ මේවා හැසිරීම ගැන අපිට පාලනයක් නැහැ. කියන්නේ ධාතු ලක්ෂණ මම හිතන්නේ මොනවත් වෙන දෙයමයි බලන්නේ. බලන් ඉන්නේ. ඒක තමයි. එහෙම බලන් ඉඳද්දි කියන්නේ තව ටිකක් ඉතින් කරන්න. වරදක් නැහැ. මේ ධාතු ලක්ෂණ හොඳින් බලන්න. දැන් මේ එක එකක් ගානේ මොකද වෙන්නේ කියලාම බලන්න. ඒ කියන්නේ හිතන්න දැන් උණුසුමක් දකිනවා. ඒකට මොකද වෙන්නේ? තද ගතියක් දැනෙනවා මොකද වෙන්නේ? රළු ගතියක් දැනෙනවා මොකද වෙන්නේ? අපි තුමු තව කොහේ හරි සිසිල් ගතියක් දැනෙනවා ඒකටත් මොකද වෙන්නේ? චලනයක් තියෙනවා ඒකට මොකද වෙන්නේ? මේ හැම එකකටම මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? මේකද මොකද්ද වෙන්නේ කියලා නිකන් සෙවිල් සොයනාසුලව බලමින් ඉන්න තමයි අපිට තියෙන්නේ. ඒ සොයනකොට ස්වාමීන් වහන්සේ අර වචන වගේ එනවනේ කියලා මම අර කියන්නේ ඉතින් අර හඳුනා ගන්නවා කියලා අර එච්චර නෑ වචන ඕනේ කියන්නේ එතෙන්ට යන්නේ මං දැනීම විතරක් දැනුවත් වෙවි ඉඳනවා බලන්න එච්චරයි තියෙන්නේ ඔය එහෙම දෙයක් ඒ දෙ ඉතින් කලක් කරගෙන ඉන්න ඕනේ අර ආරම්භයේදී නම් අර සමස්තේම අර උණුසුම් වෙලා එන තැනකදී නම් තැනක් අල්ලන්න අමාරුයි හරි ආරම්භයේදී පොඩ පොඩ බලනවා හරි ඊට පස්සේ අර සමස්ත ජාලයක් වගේ ආවම අන්තිම හරියට යනකොට මුළු يعني හුඟා දේවල් තියෙනවා තමන් මැද්ද ඉන්න වගේ දෙයක්ද තියෙන්නේ. එහේ ස්වාමීන් වහන්සේ. හා. එතෙන්දී ආයි අල්ලන්න එතෙන්දී ආයි එතෙන්දී අල්ලන්න නැතුව ඉන්න ඕනේ. කියන්නේ අපි දැන් මේවා බලබලා ඉන්නවා. බලබලා ඉඳදී මේ බලන ඒවා ටික ඈතට ඈතට ඈතට ඈතට යනවා. එහෙමද වෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ බලන්න තරම් තියෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වෙන් කරගන්න බැරි ස්වභාවය. බැරි ස්වභාවය තියෙන මේ ඔක්කොම නිකන් ඈතට ඈතට අපි බලනවා. ඒගොල්ලෝ ඈතට යනවා. බලනවා තව ඈතට යනවා. එහෙමද වෙන්නේ? ඔව්. ස්වාමීන් වහන්සේ කිව්වා ඒක ටිකක් ඈත් කරගන්නත් බලන්න කියලා. ඒක තමයි. ඈත් වේවි. දැන් අපි මේ කරන වැඩේ හරහා ඉතින් ඒගොල්ලෝ ඈත් වෙනවා. ඈත් වෙන්න වෙන්න අපි අපි පොඩ පොඩ පොඩ අපේ අපි තුලම ඉන්න විවේකයෙන් ඉන්න ගන්න වෙනවා. ඒක ඒක ඉබේට වේවි. ඒක કૃතිමව කරන්න අවශ්‍ය නැහැ. કૃතිමව කරන්න ඕනේ නැහැ. වීරයක් ගන්න නැහැ මොනවා. වීරයක් ගන්න නැතුව නිකන් මේවා බල බලා ඉන්නවා. බලනකොට ඒගොල්ලෝ ඈතට යනවා. ආයෙ බලනවා, ආයෙ ඈතට යනවා. බලනවා, ඈතට යනවා. මේගොල්ලෝ එහෙම ටිකක් දැන් හිතන්න දැන් අපි තුමු මෙහෙම මේගොල්ලෝ 10 දෙනෙක් හිටියා. එක්කෙනෙක් දිහා බැලුවා එයා ඈතට ගියා. තව එක්කෙනෙක් දිහා බැලුවා තව ඈතට ගියා. මෙයා දිහා බැලුවා තව ඈතට ගියා. මේ දැන් 10 දෙනා දිහාම බැලුවම 10 දෙනාම ඈතට ගියා කියලා හිතන්න. ඊට පස්සේ දැන් ආයෙත් ආයෙ බලන්න යන්න නැතුව Tamanට මුකුත් නොකර ඉන්න පුළුවන්ද කියලාත් බලන්න පොඩ්ඩක්. ඒක ඒක ඉබේ වෙනවා නම් වරදක් නැහැ. ඊට පස්සේ විවේකයක් නේ තියෙන්නේ. මුකුත් කරන්නේ නැහැ. චුට්ටක් ඉන්නවා නිදහසේ. කොහොමද හැම වාරයකදීම අර රත් වීමයි ඔක්කොම ක්‍රමානුකූලව සිස් වෙලා තමයි භාවනාව අවසන් වෙන්නේ. කමන්නේ. යන විදිහ හොඳයි. තටයක් කොහොම කරන්න? කිසි වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. කරන්න කොහොමද? මට හිතෙනවා මේක තව ටිකක් කරන එක හොඳයි කියලා. මේකේ තව ටිකක් ඉන්න. දැන් ඕක කරලා හිත නිකන් මොකක්වත් කියන්නේ අර අර ටික මම මේ දැන් අර උදාහරණෙට මම ගත්තේ 10ම ඈතට ගියාම තමන් ඉඳද හිතට මොන හරි සිතුවිලි එනවන් නම් අන්න බලන්න. ආ එතන බැලුවේ නෑ තාම. එතෙන්ද එතෙන්ද සිත දිහා චොට්ටක් බලන්න මොන හරි සිතුවිලි එනවන් නම් ඒවටත් ඒකටත් මොකද වෙන්නේ කියලා බලන්න. මේ හැමෝම වෙනසර ඇති වුණ තත්වයේ සමනේ වෙලා උනාට පස්සේ හිත දැන් නිදහස් වගේ ජාලාවෙන් මිදුණාන් පස්සේ වගේ ආයේ හිතේ මොනවද තියෙන්නේ? හිතේ සිතුවිලි මොනවද තියෙන්නේ? ඒවා ඒවට මොකද වෙන්නේ? ඒ කියන්නේ ඇත්තරම මේ හැම දෙයකටම එකම සබාධාමක් තියෙන්නේ. ධාතු ලක්ෂණයක් වුණත් ඇති වෙලා නැතිලා යනවා. වේදනාවක් වුණත් ඇති වෙලා නැතිලා යනවා. සිතුවිල්ලක් වුණත් ඇති වෙලා නැතිලා යනවා. ඒ ඒ தත්ත්වය තමයි ටික ටික අපි තේරුම් ගන්න. ඒ නිසා ඒ නැති වෙන පැත්ත දිහා බලමින් බලමින් බලමින් යන්න. දැන් මේක දිහා බලනකොට යත් නැති වුණා. මේක දිහා බලනවා යත් නැති වුණා. වේදනාවක් දිහා බැලුවා ඒකත් නැති වුණා. හිතුවිල්ලක් දිහා බැලුවා ඒකත් නැති වුණා. විශේෂයෙන් නොබලා වුණත් පහ වෙනවා නම් ඒක කමක් නැහැ. වරදක් නැහැ. බලන්න තරම් එහෙම දෙයක් නැහැ. ඉක්මනටම ඇතිලා නැතිලා ගිහිල්ලා. පහ වෙලා ගිහිල්ලා. වරදක් නැහැ. කිසි වරදක් නැහැ. එතකොට තමන් ටික ටික ඔහම කර කර ඉන්න එතකොට ඉබේටම වැඩේ වෙයි. මොකද කියන්නේ ඔතනදී ආයේ හිතලා මොකුත් කරන්න අවශ්‍ය නැහැ. යන විදිහ හොඳයි. තව ටිකක් ප්‍රගුණ කරන්න. අර විදිහට චිත්තානුපස්සනාව මම අර නිකන් කිව්වේ කයද ගිහිසි ගිය තියාගෙන ඉන්නකොට එන සිතුවිලි බැලීම විතරක් මදි චිත්තන් ඒක නෙවෙයිද නෑ ඒක තමයි කරන්න තියෙන්නේ සිතුවිලි දිහා බලන එක තමයි කරන්න තියෙන්නේ අර දැන් පරියංකේ ඉඳලා සිතුවිලි බලන්න තරම් සිතුවිලි පැහැදිලි නෑ මට සාමාන්‍යයෙන් පැහැදිලි නෑ ඔව් ඒක නිසා අර විදියට පරියංක වාඩි වුණ ගමන්ම සිතුවිලි දිහා බලන්න වාඩි වුණ ගමන්ම මොන මොන හරි ටිකක් ඇතිනේ ආ ඒ ටික බලන්නද ඔව් ඒ ටිකත් බලන්න ඒ ටික බලලා එතකොට ඒ පැත්තෙන් යන්නත් පුළුවන් කොහෙන් ගියත් ඉතින් ඒක තැනට බුදුහාමුදුරුවෝ ගෙන්නන්න යනවා. කය තමයි දැනෙන්න ගානටක් ගන්න. හරි, කය ටිකක් බලනවා. ඒකට ටිකක් නොදන්නාට පස්සේ හිතත් බලනවා. හිතත් හිතත් නොදන්නාට පස්සේ ආයෙ නිකන් ඉන්නවා. හරි සමහරවිට කළ බලමු. මේ කිව්වේ ස්වාමීන් වහන්සේ කිව්වනේ කරලා මට කියන්න කියලා. හරි, හරි. කරන විදිහ හොඳයි. තව ටිකක් ප්‍රගුණ කරන්න. ප්‍රගුණ කරනකොට අපි අස්සන්ට ඒ කියන්නේ මේ ටික අපි නොදැනුවත්වම මේක වැඩෙනවා. බුදුහාමුදුරුවෝ ඒකයි කියන්නේ. අපි මේ දේ බලන්න බලන්න ඊළඟ පියවරට එනවා කියන එකට අපි චේතනාවක්වත් පහළ කරන්න ඕනේ නැහැ කියනවා. මේක ඉබේටම ලස්සන්ට ඒ ಗುಣධර්ම ටික දියුණු වෙනකොට එතනට අපිව ගෙනල්ලා තියෙනවා. ඉතින් කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. යන විදිය හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. හොඳයි එහෙනම් අදත් අපි පැය එකහමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡා වාරයේ යෙදලා තිනවා. අද දවස පුරාත් මේ පිංගුතුන් සියලු දෙනාම එකතු වෙලා උතුම් වූ සීලයක් සමාදන් වෙලා සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කර ගැනීම සඳහා උත්සාහවත් වුණා. ඒ වගේම ධර්ම දේශනාවකට ඇහුම්දන් දුන්නා. ඒ ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසන්න සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.